අපි මෙතන පටන් පැයකමාරක් පමණ කාලයක් ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ මතක් කරපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්නවා ඒ අතර වාරයේ හෝ ඉද ප්‍රස්තාව ලැබෙන විදිහට සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්නත් අපි පිළිබඳව සාතර බවක් දක්වන්න බලාපොරොත්තු වෙනවා අපි අරුණමණතුන් මහත්තයට ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්ස පළවෙන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස සිත එකඟ කර භාවනාවට සුදුසු සැහැල්ලු ඉරියව්වකට පැමිණ භාවනාව ආරම්භා අතරමඟදී ඇතිවන ශාරීරික වේදනා හේතුවෙන් සුළු වශයෙන් හෝ ඉරියව්ව වෙනස් කිරීම වරදක් වේද ඇත්තටම ඉතින් අපිට වරදක් කියලා කරන්න දෙයක් නැහැ. අපේ ඉරියව්ව එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මට ඉන්න ඕනකම තියෙනවා මගේ හිතේ. නමුත් කය කියනවා වෙහෙසකර తত্ত্বය, අපහසුතා తত্ত্ব. අන්න ඒකෙදී හොඳට භාවනා කරපු කෙනයි කියලා කියන්නේ එහෙම කයෙන් අපහසුක ආපු ගමන් ඉරියව් වෙනස් කරන්න යන්නේ බලනවා මේ කයෙන් අපහසුව කියන සංඥාවත් මූල කර්මස්ථානයේ කියන සංඥාවත් මේ දෙකෙන් කොයි එකද ප්‍රකට මූල කර්මස්ථානයේ තාම බලන්න පුළුවන් නම් මූල කර්මස්ථානයේ ඉන සංඥාව ප්‍රකට තාක්කල් අරක තියෙන බව දැනගෙන බලනවා කරදරයක් නැතිකොට මූල කර්මස්ථානයේ මෙතෙක් කල්පෙන්නේ මෙහෙමයි දැන් මේ කායේ වේදනාව තියෙනකොට මූල කර්මස්ථානයේ කොහොමද කියලා බාධාවක් තියෙනකොට මූල කර්මස්ථානයේ කොහොමද කියලා බලනවා මිස අර කයෙන් වේදනාවක් එන ගමන්ම වහාම ඉක්මන් වෙලා ඉරියව් වෙනස් කරන්න යන්නේ නැහැ. ඉතින් එහෙම බලන ඉන්නකොට මේ වේදනාවේ සංඥාව එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකට යම් තැනකදී මූල කර්මස්ථානයෙන් එන සංඥාව සහ බාධාවෙන් එන සංඥාව සමතුලිත වෙනතෙක් අපි අනුගමනය කරන්නේ මූල කර්මස්ථානයේ විතරයි. යම් තැනකදී ඒ බාධාව එක් මූල කර්මස්ථානයේ ඉක්මවලා ڇප්ප කරගෙන තලාව බාගෙන ගියොත් විතරක් ඒ දැන් තීරුම් අරගන්නවා මම මේ කය මට වෙනස් කරන්න වෙනවා මේ වේදනාව නිසා ඒ අනුව කයට කයෙන් විමසුමක් කරනවා ඔයාට මොනවද ඕනි කියලා. කායික දැනුම කියලා එකක් තියෙනවා අපිට මානසික දැනුම වගේම කායික දැනුමක්. ඒකට ඒ කය අවිට ගෑ අත දිගාරපන් කකුල දිගාරපන් කියලා එක එක එක එක දේවල් කියනවා. එතකොට ගන්න අදිෂ්ඨානය හරි මම දිගෑරියට පස්සේ වේදනාව තුනී වෙනවනේ. මං ආයෙත් දැන් දිගහැරලා මං යනවා ආයේ මූල කර්මස්ථානට කියන ගනුදෙනුවයි මම ළඟ තියෙන්නේ. ඒ නිසා ඒ කය ඉල්ලාන දේ කරනවා ඒ කරනකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ ඒක නැවතිල්ලේ කරන්න. මම කය දිගාරිනවා. ඒ දිගාරින එක යෝගාවචරයක් වගේ නැවතිල්ලේ කරනවා. හැකිතා ශබ්ද අඩුවේ. අවම ශබ්දකින් කරලා එතකොට ඒ කය වේදනාව නිදහස් වුණාට පස්සේ තමන් ප්‍රසන්න මනසකින් ආයෙත් එනවා මූල කර්මස්ථානට. ඉතින් ඒක නිසා මේ වේදනාවේ සහ මූල කර්මස්ථානයේ තීව්‍රතාව අනුව මිස වේදනාව ආවපමණින් ක්‍රියාවත් වෙන්නේ නැහැ. මං කවදාත් වෙනස් කරන්නේ නැහැ කියලා දැඩිමත ගන්නෙත් නැහැ. එතකොට තමයි යම් වේදනා ප්‍රමාණයක් තියෙද්දි මූල කර්මස්ථානයේ බලන්න තියෙන හැකියාවක් මතුවෙනවා. නොබෝ කලකින් තේරෙයි ඉස්සර වගේ නෙවෙයි අර ඉවසා දැනාමේ සිටීමේ ශක්තිය මේ පරිේශණය කරගෙන කරගෙන යනකොට වැඩි වෙනවා. වෙන විදිහකට කියනවා නම් වෙනදා දරා ගන්න බැරි වේදනාවක් තියෙද්දි පවා අද මට මූල කර්මස්ථානේ දකින්න පුළුවන්. ඉරියව් වෙනස් නොකර ඉන්න පුළුවන්. කියලා තමන්ගේ නොසෝ නොයිස්නා නොරුස්නා සුළු ගතිය නොයිවසනා සුළු ගතිය අඩු වෙලා සෑහෙන දුරට වේදනාවක් තියෙදි සෑහෙන දුරට සද්දයක් තියෙදි සෑහෙන දුරට හිතවිල්ලක් තියෙදි මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්කම සෑහෙන ට්‍රැෆික් ජෑම් එකක් තියෙද්දි ඩ්‍රයිවිං කරන්න පුළුවන් ඩ්‍රයිවර් කෙනෙක් වගේ. කවුරුත් නැති පාරේ හිස් පාරක ඩ්‍රයිවිං කරගෙන යන එකත් ලොකු දෙයක්. නමුත් ඊට පස්සේ එහෙම මේ වාහන දානකොට ඒ කෑගෝ සංගහගෙන හප්පගෙන අවුල් කරගන්නෙත් නැතුව වේගය අඩු කරලා යනවා. ඊට පස්සේ හොන්දටම ට්‍රැෆික් ජෑම් එකක් ඒතිෙදි පුළුවන් තරම් බලා ගන්නවා. මේකෙදී තවත් අවුල් කරගත්තොත් ගමන පමා වෙනවා. ඒ නිසා අස්සෙන් දාගෙන යන්න පුළුවන් ගතිය වගේ එnde ende ende ende ende තමන්ද මේ මරණ තර්ජනය පවා තියෙද්දී එහෙම නැත්නම් ජීවිත ඉතාමත්ම විඳ දරා ගන්න අපහසුතා තියෙද්දි මේ මූල කර්මස්ථානය දැක ගන්න පුළුවන් ගතිය ඇසුරු කරන්න පුළුවන් ගතිය නැත්නම් වාංගුවට ගන්න පුළුවන් ගතිය අවසානයේ තේරෙයි මොනම කරදරයක් ආවත් මූල කර්මස්ථානේ මාව දාලා යන්නේ ඒක නිසා කරදර තියෙන තැන මූල කර්මස්ථානයේ ඇස්බල්මේ තියාගෙන ඉන්න පුළුවන්කම. පිහිටට සරණට ගන්න පුළුවන්කම. හැරමිටියට ගන්න පුළුවන්කම. ക്ഷേම භූමියට ගන්න පුළුවන්කම. අත්දකින්න නම් හැකිතාක් වේදනා, කරදර, පීඩා මැද මූල කර්මස්ථානයේ අරසා කිරීම, මූල කර්මස්ථානයේ මූල මූලතාව තබා ගැනීම පරිශීලන කරන්න හොඳ වෙලාවක් ওই වේදනාව. ඒක නිසා එක එක නාට ලැබෙන උත්තර සහ එක එක නායි ක්‍රමශාවිදි වෙනස් වෙනවා ඒක සම්බන්ධ. දෙවන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ බෞද්ධ දර්ශනයේ අංගයක් ලෙස මානසික පීඩාවට පත්ව හෝ හිංසාවට ලක් වූ පුද්ගලයින්ට භාවනාව මගින් ලබා දිය හැකි උපරිම ප්‍රතිකාරය කුමක්ද? ඉතින් ඇත්තටම ਸਰවචනාංශේ සඳහන් කරනවා සංසාරේ ඉන්න ඕනම කෙනෙකුට සංසාර රෝග හතරක් තියෙනවා. උප්පත්ති, ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔය හතරට වැඩි වෙන මොනම දුකක්වත් ලෝකේ නැහැ. ඔය තමයි භයානකම දුක් හතර. උප්පත්ති දුක, ප්‍රසූත වේදනාව. ඊට පස්සේ ලෙඩ වෙන එක. ඊට පස්සේ වයසට ගියාට පස්සේ ඇති වෙන දුෂ්කර සාහස මරණය. ඊට පල්ලෙහා තමයි ඔක්කොම තියෙන කරදර. ඉතින් ඒ නිසා අර හතරෙන් අපි ඔක්කොම සමානයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එක නැති කරන්න පුළුවන් කෙනෙක් මේ සංසාරේ නෑ. බුදුහාමුදුරණවත් බෑ. ඉතින් ඒක නිසා ඊට පල්ලෙහා අපිට තියෙනවා කායික රෝග, මානසික රෝග. ඒ වගේ සමහරක් තියෙනවා බටහිර හොයලා තියෙනවා මෙන්න මේ මට්ටමට ආවට පස්සේ භාවනා කරන්න එපා. මෙඩිටේෂන් එපා, මෙඩිකේෂන් කරන්න. බෙහෙත් කරන දෙය කියලා. ඊට පල්ලෙහා අතරමැද තත්ත්වයක් තියෙනවා මෙඩිටේෂන් and මෙඩිකේෂන් කියලා. බෙහෙත් කරන ගමන් භාවනා කරන්න පුළුවන්. තල්ලෙහා જાතියක් තියෙනවා. තව භාවනාවෙන් පමණක් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ඒ පංච ප්‍රධානියංග ගැන කතා කරනකොට කියනවා තමන්ට බත් කාපුවා දිරවනවනම් රැට නිින්ද යනවනම් භාවනා කරන්න සුදුසුයි කියලා. කාට හරි කාපු දෙය දිරවන්නේ නැත්නම් වැයට නිින්ද යන නැත්නම් භයානක රෝග දෙක ඉච්චරයි. ඉතින් මේ පිට තියෙන ඔක්කොම භාවනා කිරීමට නිදහස කම් කරගන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ බෞද්ධ පිරිසක් වශයෙන් කවුරු හරි කායික රෝගයකට පත් වෙලා ඉන්නවා නම් මානසික අසහනයකට පත් වෙලා ඉන්නවා නම් භාවනාවට දාන්න එපා. එයා දානෙට දාන්න. පුළුවන් තරම් දාන වලට සම්බන්ධ කරගන්න පූජා කරන දෙකට අත ගස්වන්න. ඊට පස්සේ හැකි වෙලාවක් ආපු ගමන් සීලයකට සීලාචාර කරන්න හික්මිච්චි ශික්ෂිත තත්ත්වයටපත් කරන්නේ. ඒ දෙක කෙරුවට පස්සේ ඒ දෙක තුල විශාල මානසික අසහන සුළු වීමක් එනවා. කොහොම හරි දානෙ දෙන කෙනාට මේ මම මේ ඉන්නේ ඔක්කොම මන් දන් දීපු කට්ටිය කියලා හැඟීමක් තියෙනවනම් කිසි කෙනෙක් පිළිබඳ බයක් ඇති වෙන්නේ නැහැ. දාන දීපේකන ඕන සභාවකට දේව සභාවකට බ්‍රහ්ම සභාවකට සංඝ සභාවකට රාජ සභාවකට වික්ත ප්‍රතිබල විදිහට යනවා මොකද දන්නා මම කවුරුත් එක්ක කාලා බීලා තියෙන කන දීලා තියෙනවා කියන්නේ ඕකේ නැතිකම තමයි මානසික අසහනය කියන්නේ ඊට පස්සේ සිල්වතත් ඒ මොනෝ නැති වුණත් ඕන සභාවකට ඉදිරිපත් වෙනකොට වික්ත ප්‍රතිබලව යනවා ඒක නිසා මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේත් එක්ක වැඩ කරන කාලේ ස්වාමීන් වහන්සේ මතක් කරා විශේෂයෙන්ම බාහිර චින්තනයේ තියෙන සහ බාහිර රටවල් ඇදිච්ච ඇත්තෝ විශාල අසහන වලින් පෙළෙනවා. විශාල ආතති වලින් පෙළෙනවා. ඒ යත්තන්න භාවනාවට පැන්නට ඒක දරා ගන්න බෑ. ඒ යත්තන්න ඉස්සෙල්ලම දානි කියලා දෙන්න. එතන ජීවසි සීලේ කියලා දෙන්න. හැබැයි ඒගොල්ලෝ කියනවා නෑ මට උඩින්ම ඇවිල්ලා අත්යෙන් වහන්න ඕනේ මට මේ ගහ දිගන කියලා කන්න බෑ. දන් දෙන්න බෑ මට සිල් රකින්න බෑ මට කෙලිම විපස්සනා උගන්වන්න කියලා. ඒක හරියන වැඩක් නෑ. ඒක නිසා අපි ළඟ ඒ ශික්ෂණ තුනක් තියෙනවා කියන්නේ දාන සීල භාවනා. පැවිද්දන්න තියෙනවා සීල සමාධි ප්‍රඥා. ඒ නිසා ඉස්සරහට ගියරක දාන්න බැන්නම් බලන්න පස්සට ගියරක දාලා බර ගියරකට දාපුවම තමයි අල්ලනවා. ඒක ඒ කෙනාට කරන්න බෑ. ඒ කෙනා වෙනුවෙන් තව කෙනෙක් ඥාතියකෝ, කල්යාණ මිත්‍රයෙක්ෝ බෞද්ධයෙක් ඉදිරිපත් වෙලා එයාට දෙන්න ඕනේ ඊට වැඩිය ආචාර ධර්ම වලට ගැළපෙන මෛත්‍රීතර කරුණාවට දැම්පෙන වැඩ ඒකෙන් තමයි දිනු කරලා ගන්න තියෙන්නේ. නිසා භාවනාව එකම දේ කියලා හිතන්න එපා. ඒකට අදාළ පිළිස දෙන එක තමයි වැඩි හිටියෙක් විසින්, කල්යාණ මිත්‍රෙක් විසින් කළ යුත්තේ. ඊළඟ ප්‍රශ්නය භාවනාවට ආධුනිකයෙකු ලෙස පළමුවෙන් ආනාපාන සති භාවනාවෙන් ආරම්භ කිරීම සුදුසුද? නොඑසේනම් භාවනාවට ප්‍රවේශ විය හැකි ප්‍රාථමික ක්‍රම මොනවාද? උපදේශක පාඨමාලාවේ පොලිස් නිලධාරී. මේක නිසා මම කැමති භාවනා කියන වචනේ ටික බරපතල වෙන්න ගිලගන්න සතිය කියන වචනේ ගන්න. සතියෙන් භාවනා ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ලියලා සතිමත් වීම සඳහා මොකද්ද වැඩපිළිවෙල? ඒකට ගන්න තියෙන දැන් අපි කොච්චර අසතිමත්ද කියලා දැනගන්න එක විතරයි. අපි දවසකට කොච්චර අසතියෙන්ද ගත කරන්නේ. ඉතින් අසතියෙන් ගත කරොත් නන්නත්තරයිනේ. අසතිය ගත කරොත් අපිට මේ නිවන් දැකලා පැත්තක තියේදී පොතපතක් කියව ගන්නත් බෑ, ශිල්පයක් ඉගෙන ගන්නත් බෑ, පැවැත්මක් කරන්නත් බෑ. ඒක නිසා Taman කොච්චර මදයට පමාදයට හේතු වෙන වැඩ කරනවද කියලා බලනකොට කනගාටුවටපත් වෙනවා. අපි විවිධ හේතු කියන නෑ දැන් සලකනවා, ಜಾති ගැන සලකනවා, ආගම ගැන සලකනවා, රට ගැන සලකනවා, ඔක්කොම කරනවා. කරලා අන්තිමට මරණ මොහොත එනකොට නටපු තොවිලකුත් නැහැ, බෙරේ බලුවකුත් නැහැ. දවස් ජීවිතය ගත වෙලා තියෙන පමාවටපත් වෙලා. ඒ නිසා මේ පමාව පිළිබඳව අවදියට අප්‍රමාදේ කියනවා. ඒ අප්‍රමාදය ගත්තොත් භාවනා කියන බරපතල වචනේ පැත්තක තියලා මේ අප්‍රමාදය නැතුව මොනම දෙයක් ජීවිතේ කරන්න බෑ. ඒ කියන්නේ එතකොට ජීවිතය කියන්නේ කැඹිරිල්ලක්. ජීවිතය කියන්නේ කාගේදෝ න්‍යාය පත්‍රයක්. මගේ භූමිකාව මොකද්ද කියලා මට තේරෙන්නේ මෙන්න මේක හොයන්න පුළුවන් එකම සතා මනුෂ්‍යය විතරයි. මේ ලෝකෙට මම පහළ වෙලා මගේ භූමිකාව මොකද්ද කියලා හිතන්න සතෙකුට, තිරිසනෙකුට, ප්‍රේතෙකුට, යක්ෂයෙකුට බෑ. දෙයියන්වත් බෑ, බ්‍රහ්මයන්වත් බෑ. ඒව ඔක්කොම ප්‍රීඩෙස්ටයින්. ඒව තීන්දුව කරලා ඉවරයි. මනුෂ්‍යයාගේ විතර පරිණාමයක සම්දිස්ථානකට අවිල්ල තියෙනවා. මොකද්ද මම මේ ජීවිතේ මේ කරන්නේ මොකද්ද මම මේ සාධනය කරන්න හදන්නේ කියන එක දැනගන්න පුළුවන් ගැතිය. ඒ දැනගන්න අයට අපි කියනවා ආධ්‍යාත්මික මිනිස්සු, ආගමික මිනිස්සු කියලා. ඒක හොයන්න නම් අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ක්‍රියාත්මක කරන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බලන්න. ඒ න්‍යාය පත්‍රය දිහා බලනකොට 100%ක්ම මාර පාක්ෂිකයි. කාගේ දෝ න්‍යාය පත්‍රයට වැඩ ගන්නවා මේ යන්ත්‍රේ අපේ කය කියන යන්ත්‍රේ જાතිය බෝ කරන්නයි ආරස්සාවටයි තමයි කැප වෙන්නේ. එච්චරයි. ඒක මේ natural selection. එහෙම නැත්නම් පරිණාමයෙන් අපිට දීලා තියෙන දේ. එහෙම නැත්නම් අපේ සංසාරේ මෙරි මෙරි උපදිනකොට ಜಾතිය බෝ කරන්නයි ආරසාවයි. ඉතින් සර්වඥාන්සේ ඊට එහා ගිය මනුස්ස ශරීරයේ මේ ඕලාරික අත්පටිලාභයේ තේරුම් අරගෙන ඒ වගේ අනුන්ගේ න්‍යායකට න්‍යාය පත්‍රයකට එහෙම නැත්නම් අනුන්ගේ භූමිකාවට රඟපාන මේ චරිතය දිහා තමන්ට ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් ගතිය කාගෙට කාගේ පදේටද මම මේ නටන්නේ කියන එක බලන්න ගත්තොත් ਸਰවඥාන්සේ පූර්ණ උත්තරයක් දෙනවා. ඒ බව දන්න මනුස්සයා විතරක් විමුක්තියක් ගැන මිදීමක් ගැන කතා කරනවා. අනිත් එකනා ඉතාම දක්ෂ දාශයක් වෙන්න උත්සාහ කරනවා. දක්ෂ බැලේක් වෙන්නයි. දක්ෂ කඹුරණ මිනිහෙක් බාටපත් වෙන්නයි අපෙන් වැඩ ගන්න එක එක්කත් අපේ සුබ සාධන ගැන බලන්නේ නැහැ. මොකද ඒ ඒකටවත් උගේ සුබ සාධරේ තේරිලා නෙවෙයි අපෙන් වැඩ ගන්න. එච්චරයි කියන්නේ. ඒ නිසා බුදු ඥානන්ත කියනවා කරණීයන් අත්ත කුසලීන යන්තං සන්තම් බදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච තමන්ගේ අත්ත කුසලයේ සලකන්නා වූ ඒ සඳහා කටයුතු කරන එකනා මේ මගේ තියෙන ප්‍රමාදේ මට නැති කරන්න පුළුවන් අප්‍රමාදයට යන්න පුළුවන් කියලා හැකි සංඥාවක් ගන්න කියලා තියෙනවා. ඒ හැකි සංඥාව කවදාවත් අපිව උපස්ථාන කරන හෝ අපි සේවය කරන කිසි කෙනෙකුගෙන් අපට ලැබෙන්නේ නැහැ. ඒගොල්ල කරන්නේ අපි හීන තත්ත්වයටපත් කළා, දීන තත්ත්වයටපත් කළා, අපි බැලයෝ බවට, සේවකයෝ බවටපත් කරනවා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා මම වනයේ ලාදළු සොයා තන තන ඇවිදින්මින් කකා ඇවිදින මුවපව්වේ කුසේ වනයේට නොබැඳී වනයේ ගත කරනවා කියන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ කාටවත් බැඳිලා ගත කරේ නැහැ. නමුත් අපි එහෙම පවුලක නෙමෙයි, අපි රජ පවුල්වල නෙමෙයි, කුමර කුමරි පැවිල්ලවල නෙමෙයි. ඒ නිසා බඩගෝස්තරේ හොයන්න යම් ප්‍රමාණයක් අපි සේවයක් කරන්න නමුත් මේ වියතක් පමින මේ බඩ රකින්න මෙච්චරම මහන්සියෙන්ට ඕනද කියලා හිතන්න. මේ වියතක් විතර බඩ රකින්න දවසේ පැය 24මත් කරලා තවත් මදි. ඒක නිසා ඒකට පැය 7ක් 8ක් වෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි රජපෞලෝ නෙවෙයි නිසා. අපේ අම්මා මට කියලා තියෙනවා. අපි දවසකට කන බත් ගුලිය ඔළුවේ තරම් ප්‍රමාණයක්. ඕක හම්බ කරන්න බැයි 27ක් කරන්න ඕනේ. ඕවර් ටයිම් කරන්න ඕනේ. මේක නෙවෙයි මේ මගයි අපේ කට්ටියට ඔක්කොටම බඩ පුරවන්නයි මේ දඟලන්නේ. ඉතින් අන්තිමට 60 පැන්නට පස්සේ තමයි තේරෙන්නේ අන්තිමට ඉතුරු වෙන දෙයක් නෑ පෙන්ෂන් ගියාට පස්සේ තමන් අවලංගු කාසියක් බවට පත් වෙනවා එතකොට ඉන්ද්‍රයන්ගේ වේ කල්ලි තත්ත්වකුත් නෑ ඉතින් ඊට ඉස්සෙල්ලා කෙනෙකුට පුළුවන් වෙයිද මේ ගත කරන ජීවිතේ පුරාම ටික වේලාවක් දවසකට සෑහෙන වේලාවක් මගේ අර්ථ සිද්ධිය සඳහා අර්ථ කුසලයේ සඳහා මේ ප්‍රමාදයට ගති වැටි ගත කරන ජීවිතේ ටිකක් අප්‍රමාද වෙන්න ගන්න එක ස්වභාවයෙන් Tamanට කල්පනා වෙන හෝ ක්‍රම ක්‍රමසාවිදි මතුවෙන ලෝකයක් නෙවෙයි මේක. තනිකර මායාවේ වක්‍රමයක් නෙකදී. බුදුජානනාංශයේ ඒ නිසා පැත්තකට වෙලා ඉඳගෙන අපිට රහස කියලා දෙනවා. කොච්චර ප්‍රමාදද කියලා බලන්නේ කියලා. අපි වැඩක් කරන්න ගියාම අපිට ඕන දේ කරන්න බෑ. කය එක තැනක තියන්න බෑ. ඒ කාරණුණක් දිහා බලන්න ඉන්න බෑ. එකම දෙයක් නැවත නැවත කරන්න බෑ. ආන්න එතකොට අපිට ඒ ප්‍රමාදයේ ධර්ම තේරෙනවා. ඒ නිසා ඒ අප්‍රමාදය භාවනා කියන වචනේ ප්‍රතිස්ථාපනය කරා. භාවනා කියන වචනේ දාපු ගමන් අපි සෙක්ටේරියනිසම් නැත්නම් මේ පංගු peeru ආදයකට වැටෙනවා. මගේ ජීවිතේ මට ඉස්ලාම් මේ කියලා දෙනකොට කිව්වේ ඕක ආගමට ගාව ගන්න එපා. මේක සතිය කියන වචනේ ගන්නයි කියලා. මේ ළඟදී තිබ්බේ මයින්ඩ් ඇන්ඩ් ලයිෆ් කොන්ෆරන්ස් එකකදී හාවර්ඩ් යුනිවර්සිටියේ ප්‍රසිද්ධම විද්‍යාඥයෝයි දලයි ලාමතුමයි එකතු වෙලා ඒ කටයුතු කරනකොට ඔය ජොන් කබට් සිං කියන එකන සම්පූර්ණ දේශනයක් කෙරුවා සතිය ගැන අප්‍රමාදය ගැන බොහොම සිත් පැහැර ගන්න සුළු දේශනයක් කරලිවල ප්‍රශ්නයක් ඇහුවා දලයි ලාමතුමාගෙන් මේ ටික තමයි ස්වාමීන් වහන්සේ මන් දන්නේ ඇමරිකන් කාරයෙක් වශයෙන් මම සතිය ගැන ඔබතුමාට කියන්න පුළුවන්ද මේ සතිය බුද්ධ ආගමේ කියන? එහෙම බුද්ධ ආගමට සීමා වීමක් නැහැ දලයගමක ඒක මානුෂික ධර්මයක් කියන. බෞද්ධයන් අපිට අයිතියක් තියෙනවා. මොකද අපේ බුදුහාමුදුර තමයි මේක එලි කරේ. නමුත් අපිට බුද්ධියට සින්න වෙලා නැහැ. ඒකේ අනිත් පැත්තක් තියෙනවා. බෞද්ධයෙක් කියලාත් මේක දන්නේ නැත්නම් අපි බුදුන් කියලා අඳුරගෙන තියෙන වෙන කවුද? ධර්ම කියලා අඳුරගෙන තියෙන වෙන මොකද්ද? සංඝයා කියලා අවබෝධ කරලා තියෙන වෙන මොකද්ද? සීලය කියලා අවබෝධ කරලා තියෙන වෙන මොකද්ද? එනිසා බෞද්ධයවත් අඩු ගානේ දැනගන්න ඕනේ බුදුචානන්සේගේ අවසාන වචනේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත පය ධර්මා සංඛාරා. බුදුචානන්සේ භාවනා කරන්න කිව්වේ නෑ අප්‍රමාදව සම්පාදනය කරන්න කිව්වා. ඒ කියන්නේ සතිමත් වෙන්න. ඒ නිසා මම ගාක් ප්‍රශ්න වලට ඊයේ ප්‍රශ්න දෙක තුනකින් අනුර මහත්තයත් මම ගැහුවා. මේ භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාලා ප්‍රශ්නේ වර්ණගන්න ප්‍රශ්නයක් එන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නෙට වැඩිය හරි සරලයි. ඒක නිසා භාවනා පටන් ගන්නවා කියලා යන්න එපා. සතිය පටන් ගන්නවා අප්‍රමාදේ පටන් ගන්නවා කියලා ගන්න. එතකොට නිවනටම නෙමෙයි. මේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න, සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න, සාමාන්‍ය පරිසරයත් එක්ක ජීවත් වෙන්න, සාමාන්‍ය පරිසරේ නැස්සේ නොකර ඉන්න හැටි වගේ දේවල් ඔක්කොම තියෙනවා අප්‍රමාද. ආගමික පැත්ත නැහැ. නමුත් අනිවාර්යයෙන් මම කියන්නම් මේ සතිය දිගේ යනකොට අනිවාර්යයෙන්ම ආගම පැත්තට ඉස්සරහට මෝරනවා ඉස්සරහට යොමු කරනවා ඒ නිසා අපිට බය නැතුව කියන්න පුළුවන් තරුණ ජනතාවට අබෞද්ධ ජනතාවට සාම භාවනා දන්නේ නැති අයට බරපතල වචන දාගන්න එපා. සතිය කියන එක ඉස්සරහට ගන්න, අප්‍රමාදය කියන එක ඉස්සරහට ගන්න. එතකොට කළ හැකි දෙයක් වඩපත් වෙනවා. අන්තිමට ඒක මාර්ගයෙන් අපිට ආගමට ධර්මෙන්වත් ගිහිල්ලා නිවන වගේ ගම්බීර දෙයකට යන්න පුළුවන්. ඒ නිසා සතිය කියන එක ආරම්භ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. මේ පැයේ පුළුවන් තරම්. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ගුරු දේවයාණන් වහන්සේ සෑහෙන වේලාවක් සතිය හුස්මට පිහිටවාගෙන සිටින විට හුස්ම සියුම් වී නොදෙනී යනවත් සමගම නලියන දඟලන ස්වභාවයක් දැනේ. ඉන්පසු මොහොතකින් නැවත පපුවේ හුස්ම රැල්ල කැරකෙනු දැනේ. ඉන්පසු දෙයක්ල මතද ඒ අත්ලෙන් මේ අත්ලට හුස්ම මාරුවනු දැනේ. දැනෙන දෙයක් ලෙස ඔහේ තවදුරටත් බලා සිටිය යුතුද මේ ගමන සාර්ථක ගමනක්ද තෙරුවන් සරණයි මේ වාක්‍ය එනකොට හිතෙන්නේ තරුවචන් වහන්සේ දේශනා කරපු වචනනෝ කියනවනම් රූප ගෙවම් කරනකොට මතුවෙන රූප සංඥා අන්නේ දෙක අතර මැද ඉඳගෙන ලියුපු ලියුමක් ප්‍රකාශයක් ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස කියන වායෝ පොට්ටබ රූපය උදුට දේශ බලන ඉන්නකොට එයා ඉර පායනකොට හඳ තුනි වෙලා යන්න වගේ දීන වෙලා යන්න වගේ නොපෙනී යන්න වගේ මේ රූප සියුම් සුකුම තත්ත්වයටපත් වෙනවා අඛණ්ඩ සතියක ගියොත් Tamanට තේරෙනවා මේ රූප සංඥා බවටපත් වුණාට පස්සේ මේක හිතවිල්ලක්ද රූපයක්ද කියලා වෙන් කරගන්න බැරුව යනවා ඒ කියන්නේ මේක හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඉතින් මේ දෙක හිතලුව කියන එක ගුප්ත ධර්මයක් ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ කිරන්න මනින්න පුළුවන් තැනක් වෙලාවක් තියෙන එක. ওই දෙක අතරම තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් E mc2 කියලා ඔය ප්‍රසිද්ධ සමීකරණයක් හොයාගත්තේ. ශක්තිය ද්‍රව්‍යයක් බාටපත් වෙන්න පුළුවන් ද්‍රව්‍ය ශක්තියක් බාටපත් වෙන්න පුළුවන්. එතකම්ම තිබුණේ අපි ද්‍රව්‍යවාදී නිව්ටෝනියන් තියරි එකක් හිටියේ. මීට පස්සේ මේ දේවල් පුදු ශක්ති බාටපත් වෙන්න පුළුවන් ශක්තිය බාටපත් වෙච්ච ගමන් කිරන්න බෑ මනින්න බෑ තැනක් නෑ හැඩයක් නෑ දෙයක් බාටපත් වෙච්ච ගමන් කිරන්න පුළුවන් මනින්න පුළුවන් හැඩයක් තියෙනවා දෙයක් තියෙනවා ඉතින් මේ වගේ ආනාපාන දිහා බලනකොට ඉස්සර හොඳට නාසිකාග්‍රේ වැටෙනවා තේරෙනවා මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළා වැටෙනවා හොඳට ඒක දිහා බලාගෙන ඉන්නකොට දිගින් දිගට යනකොට මේ ආනාපානේ මුළු කයෙම සිද්ධ වෙනවා ඒ වගේම විවිධ හැඩතල ගන්නවා. එතකොට හිතන මේක හිතන දෙයක්ද? එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියලා. අන්න එතෙන්ද යනකම්ම භාවනාවේ දියුණු කරාට පස්සේ සර්වචනාංශي අපිට ජප මන්ත්‍රයක් දෙනවා. මේ විදිහට රූප සංඥා හොඳට Tamanට අවබෝධ කරගන්න පුළුවන් වෙනකොට ඒ රූප සංඥා මනෝපුබ්බංගම මනෝසෙට්ඨා මනෝමය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ධම්මපදේ පොත අරිනකොටම ওই ගාතාවනේ තියෙන්නේ. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය. ඒක දැන් තියෙනවා මේ ආස්වාසේ වම් අතේ ඉඳලා දකුණු අතට යනවා. දකුණු අතේ ඉඳලා වම් අතට යනවා. එහෙම නැත්නම් මේ විවිධ සටහන් විවිධ ආකාර පෙන්වනවා තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතන මොකද්ද গুপ্ত දෙයක්ත් තියෙනවා ඇත්ත දෙයක්ත් තියෙනවා හැබැයි මේක මනෝමූලක දෙයක් කියලා මනසෙන් තමයි ඔක්කොම කරන්නේ. මනෝබුද්ධංගමයි මනසයි මේ ඉස්සර වෙලා තියෙන්නේ. මනෝසෙට්ටයි මනස ශ්‍රේෂ්ඨ කරගෙන ගන්න. මනෝමයයි. මේ සියල්ලම මනෝමයයි. මේක කවදා හරි ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ එහෙම නැත්නම් මේක අද්දුරද අවශ්‍ය තේරෙනවා. ওই ටි ඉස්සර තිබුණ මේ රූපත් ගොරෝසුට පරිච ආස්වාස් ප්‍රසවාස වගේ දේ අන්තිමට බලනකොට මනෝමයයි. බුදුජානනාංශ කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. හිතෙන් ඇති කරගත්ත දේ අනුව ක්‍රියා කරන වායෝ ධාතුව. හිත තමයි ඉස්සර වෙන්නේ. එහෙම නැත්නම් චේතනාව ඉස්සර වෙලා තමයි මේ ඔක්කොම හටගන්නේ කියලා. ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ඒක ටිකක් ගැඹුරුයි. නමුත් අර රූප සංඥා මට්ටමට ගියාට පස්සේ ඒක හොඳට බුදුහාමසගේ ජප මන්ත්‍රත් එක්ක දාලා තේරුම් ගත්තොත් ඒ වෙයි. අපි හීනෙකදී ඉන්න අවස්ථාව. අපි හීනෙකදී තරහ යනවා, රස බලනවා, ඔක්කොම කරනවා. නමුත් නැගිටිට පස්සේ දන්නවා මේක හීනයක් කියලා. ඔය හීනේ ඉන්න තාක්කල් දන්නේ මේක මනෝමය දෙයක් කියලා. මේ නිසා ඒකේ මායාකාරී ස්වරූපයක් තියෙනවා. මිරිඟු ස්වරූපයක් තියෙනවා. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරන සියලුම පෘථග්ජනයෝ ඉන්නේක හීනෙක කියලා. පෘථග්ජනය ඉන්නේ හීනෙක, මවාගත්ත ලෝකෙක. එයා ප්‍රත්‍යක්ෂයට එන්නේ වර්ණ චිත්තක්ෂණේ. එතකොට පමණයි. එතකොට තොවිලෙනට ලයිවරයි බෙරේ පළුවකුත් නැහැ. මේ භාවනා කරනකොට මැරෙන්නේ ඉස්සෙල්ල මගින් මගට පෙන්ලා දෙනවා මෙන්න හීනේ මෙන්න ප්‍රත්‍යක්ෂේ. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේක මරණයට කලින් ලෑස්තිලා ගියේ නැත්තම් මරණ මොහොතේදී කරන්න පුළුවන් පරිශ්‍රණයක් නෙවෙයි. ඉදාට තියෙන මේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ Taman හදාගත්ත හීන ලෝකෙට. ඒ හීන ලෝකේ කැදෙනවට යා කැමති නැහැ. ඉඳ අරින්න මට දකින්න මගේ හීනේ. එච්චරයි අපි එකම මානවයිති වාසිකම. මම දකින හීනෙට අත තියන්න එපා. ඒක මගේ මානවයිති වාසිකම. මගේ ලොකුම තකතිරුකම. මගේ මෝඩකම. මගේ යමනකම. මට මගේ යමනකම තුල ඉන්න දෙන්න. මගේ තකතිරුකම තුල ඉන්න දෙන ඕක තමයි ඕන කරන්නේ. බුදුරජාණන්ගේ පොඩ්ඩක් ඇවිල්ලා තට්ටු කරනවා. ඕක අමනයි. ඕක තකතිරුයි. ඔක මෝඩයි, ඔක මෝහයි, ඔක අන්ධකාරය කියලා ඉතින් බයයි. හින්දු කට්ටිය බුදුරජාණන්ස කියන දසවෙනි අවතාරය කියලා වැඳපන් මූණ දිහා බලන්න එපා කියලා. වැඳට කමන්නේ මූණ බලන්න එපා. ඔයාගේ තියෙන වශී මන්ත්‍රයක්. කෑවොත් එහෙම මේ ගිහිගේ සැප විඳින්න බෑ. ඉතින් සා ගිහිගේ සැප විඳින්න බුදුහාමුදුරුවෝත් එක්ක වැඩි පරිපාසනකම් කරන්න එපා. බුදුහාතක වැඩි පහිටවාසනම් කරොත් ඔය ගිහි විඳින ගිහි සැප කියන්නේ හීනයක් බව එනතම් මායාවක් බව නිතරම නෙවෙයි කලාතුරකින් ඇවිල්ලා දොරට තට්ටු කරන්න පටන් ගන්නවා. ඒක භාවනා යෝගාවචරයේ අතර ගන්න තැන තමයි මේ රූපය රූප සංඥාවක් බවට අඩු වෙනකොට යා ලෑස්තිලා ගියොත් මුද්‍ර කමඨාන සුද්ධ කරන අපේක්ෂාවෙන් ගියොත් තේරෙන්න පටන් ගන්නවා මේක සම්පූර්ණ මායාලෝකයක් තියෙනවා. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඒ නිසා අපිට හොඳින් බලන්න ඕන නම් ආසාවෙන් බලන්න ඕන ඕන දෙයක් ආසයි හොඳයි. නරකින් බලන්න ඕන නම් නරකයි. ඉතින් ඒක දැක්කට පස්සේ අපි මෙතෙක් කල ගත කරපු ජීවිතය, ඒකෙන් ආර්යයන් වහන්සේලාගේ ජීවිතය, අපි භාවනා කරලා ඉස්සරහට යන ජීවිතය පිළිබඳ පුංචි මන්දි මිදෙල්ලක්, අටුවම් බැහිලක් සිද්ධ වෙනවා. ඒකට සූදානමක් මේක තියෙන. මේක ජීවිතේ භාවනා හොඳ තීරණාත්මක අවස්ථාවක්. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස මට ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැහැ මම දිනපතා භාවනා කරන කෙනෙක් නොවේ දිනපතා පුහුණු වුවහොත් භාවනාව වැඩේවිද දවසේ ඕනෑම වේලාවක ඉඩ ලැබුණු විට పూర్ව කෘත්‍ය නොකර භාවනාවට අවතීර්ණ විය හැකිද මෙහිදී ආශ්වාසයත් ප්‍රශ්වාසයත් කෙරෙහි හිත යොදවුවොත් හිත දෙපැත්තටම දුවයි. නාසිකාග්‍රේට පමණක් හිත යොදවුවොත් ආශ්වාසය නොසැලකේ. එය හරිද? ආශ්වාසය සුලන් රැල්ලත් ප්‍රශ්වාස සුලන් රැල්ලත් නාසයේ එකම තැනක ස්පර්ශ නොවේ. මා කුමක් කළ යුතුද? සිතද එක තැනක නොසිටී. තවද භාවනාව කරගෙන යන අතරතුර ඉච්ඡුව තබන හිස ක්‍රම ක්‍රමයෙන් බෙල්ලෙන් නැවේ. ඒ නින්දයාමක් නොවේ. භාවනාව නොවැඩෙන්නේ පුහුණුව මදිකමත් වෙන අන් හේතුන් නුත් නිසාද සක්මන් භාවනාවටද මා ඊට ආසා කරන නමුත් ඒ සඳහා අප නිවසේ ඉඩ කඩ නැත. සිල්වත් වීමටද බොහෝ උත්සාහ කරමි. සිල්වත් භවයේ අඩුවක් මේ සඳහා බලපානවාද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාව පහළ වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ වේවා. මේක මම සතුටු වෙනවා සක්මන ගැන සඳහන් කළ තිබුණා නිසා ඇත්තටම මුලින් කියපු ප්‍රශ්න ඔක්කොටම උත්තරේ සක්මනේ තියෙනවා. ඒ නිසා සක්මන් කරන අපිට හිත හිතින් දෙයක් නැහැ කරන්න දෙයක් තියෙනවා. ඒකට පොළවේ පය වදිනවා. එහෙම නැත්නම් මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි මම ඇවිදිනවා කියන එක අල්ලගන්න තියෙන ඊට වැඩි මොකද ඇත්ත දෙක ඇරලා තියෙන්නේ. ගුප්ත ගතිය අඩුයි, ගූඪ ගතිය අඩුයි ඇවිදින ගමන් කරන්නේ. ඒ නිසා සක්මන නැතිවීම ඒක මගරව ගන්න පුළුවන්. සක්මණක් තියෙන තැනට යන්න පුළුවන් නම් සක්මන් කරන්න. සක්මන් කරනකොට බලන්න සතිය තියෙනවනම් මම ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දැනෙන. ඒක හොඳට දියුණු නම් ප ဋ ාණ ඉච්ච සතියක් නම් සතිපට්ඨානේ නම් ආ දැන් මගේ සතිය තියෙන වම් කකුලේ විලුඹේ නැත්නම් දකුණු කකුලේ මැද ඇඟිලි වල ආදි වශයෙන් හරියටම කැඳේ ගල බෙදුවා වගේ කියන්නේ. ඒක සතිපට්ඨාන. සති මාත්‍රාව කියලා කියන්නේ ඇවිදිනකොට ඇවිදින බව දන්නවා ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා. ඊට පස්සේ ඒක දැම්මොත් අර මුල් කොටහට ඉඳගෙන ඉන්න කරන භාවනාවේදී මේ ආනාපාන සහ භාවනාව කියන තහනම් වචන දෙක නිසයි මේ පටලවන්නේ. අපිට මේ ලියුම කියවන්න පුළුවන් තහනම් වචන දෙක අයින් කරලා. භාවනා කියන වචනේ තහනම් වචනේ අයින් කරලා සතිය කියන වචනේ දැම්මොත් මුද්දට සතිය පිළිලා තියෙනවා. හැබැයි සතිය පිහිටි බවට එන හැම ලකුණකටම වෛර කරලා තියෙනවා. හැම ලකුණකටම ද්වේෂ කරලා තියෙනවා. මොකද්ද මනෝවිකාරක ජීවිතය. ඒ මොකද සතිය කියන වචනේ වෙනුවට භාවනා කියන වචනේ ගැනීමයි මට හිතේ ප්‍රධාන දෝෂය. ඒක කපන්න පුළුවන් තොවිලේ තමයි සක්මන. සක්මන් කරන බානවා ඒ විදිහ බව දන්න. ඊට පස්සේ වාඩි වෙන්න ඒ කෙනාටම මම මේ ආමන්ත්‍රණය කරන්නේ සක්මන් කියලා වාඩි මම දැන් හිතගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඉඳගෙන ඉන්නවාද කියලා දන්නවනම් සතිය එච්චරයි. ඊට පස්සේ ওই ආශ්වාස ප්‍රශ්වාස බලන්නයි, ඒකේ හැපෙන තැන බලන්නයි, ඒ විස්තර හොයන්න ගියොත් තමයි අනවශ්‍ය ප්‍රශ්න ටික ලැබෙන්නේ. ඒ නිසා සති මාත්‍රාව කියන්නේ ඉඳගත්තට පස්සේ ඉඳ ගන්න බව දන්න. එහෙම නැත්නම් ආනපානෙ පේන්නේ නැහැ. හිත කරදරයි. හිත දුවලා. ඒ தත්ත්වයට තේරිත් මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා මම මේ ප්‍රශ්න කරුගෙන් අහනවා. මට ආනපනෙ පේන්නේ ආශ්වාස කරන දැන් නෙවෙයි ප්‍රශ්වාසයේ වදින්නේ හැපෙන දැන් බලොත් ආනපනෙ පේන්නේ ආනපනෙ බලොත් හැපෙන දැන් පේන්නේ නැහැ කියන මේ අවුල් වියවුල් හිතේ ඒ ඒ වික්ෂිප්ත මනසට මම දැන් ඉන්න බව ඉඳගෙන ඉන්න බව වැටහෙනවද කියලා කැමතිද දන්නේ කට උත්තර දෙන්න. ඒ ප්‍රශ්න ලිපේකන කැමතිද සභාවට කට උත්තර දෙන්න. එතකොට නම් හරියටම මේ කිරි ගහට මෝල් ගහින් යනවා වගේ උත්තරේ එතන තියෙනවා. ඉතින් නැත්තම් හොඳයි මම මගේ ප්‍රශ්නේ වර්ණනගනවා ආයසරයක් මේ ප්‍රශ්නෙට බලන්න පිළිතුරක් දෙන්න පුළුවන් කියලා. Tamange හිත ආනාපානේ නෑ ආශ්වාසය බලන දැන් නෙවෙයි පැහැපෙන දැන් නෙවෙයි ප්‍රශ්වාසයේ තියෙන්නේ. හැපෙන දැන් බලන කිව්වොත් ආනාපානේ පේන්නේ නෑ කියන මේ අවුල් වෙච්ච නැත්තම් බලාපොරොත්තු සුන් වෙච්ච මනසට Taman ඉඳගෙන ඉන්න බවේ වැටහිම තියනවාද කියලායි මම අහන්නේ. කියනවා මම හිතලන්නේ. මුත් මම අනාපානසති භාවනාව කරලා පටන් ගන්නකොට මම ඉස්සෙල්ලාම හිතන්නේ මම වාඩි වෙන වගේ මම තරමක්ලා ඒ ඉන්නේ ඉඳලා තමයි ආශ්‍රව ප්‍රශ්‍රව දෙගෙන අන්න පටන් ගන්නවා. ඒත් වහන්සේ මේ උපදෙස් දෙන්නේ මට ඉතාල පුළුවන් ඒ වගේම මම චිත්‍ර දනවන්නට මම වාඩි ඉන්න බව මට ඉගෙන ගන්නවා ඔය ඒක හිතන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නෙවෙයි ඇත්තටම හිතනවා කියන වචනේ වස අත්දකින්න පුළුවන් නම් විනිවිදින්න පුළුවන් නම් උතුරන බත්තලියකට ඇල්ලතුරු ටිකක් දාපු ගමන් ඔක්කොම එක පාට බක්කලා බහින්නේ. ඒ වගේ මේ වේවුල් ඔක්කොම අයින් වෙලා ඉතින් මම ඉන්නවා දන්නවනේ. මම ඉඳගෙන ඉන්නවා දන්නවා එච්චරයි. සතිය කියන්නේ එච්චරයි. ඔය වැඩි විස්තර හොයන්න ගියොත් තමයි අපිට අර මූලික දේ පිළිබඳ සැක පහළ වෙලා අපි නන්නත්තර වෙනවා. ඒ නිසා බුදුජානක හැම වෙලාවෙම කියන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ගංගකට බහිනකොට පුරුදු තොටෙන් බහින්න. ඒතර තොට ටික ටික ටික ටික තමයි බහින්නේ. මොහොතට බහිනකොට සර්වඥාන්සේ පෙන්නනවා හැමදාම මොහොත ක්‍රමයෙන් අඩු වෙන අඩු වෙන යනවා. ඒ නිසා ඉස්ලාම් බලන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙනවා නම් ඒකට අතිරේක ලකුණු තමයි ආශ්වාස ප්‍රශ්වාස. ඒකට අතිරේක ලකුණු තමයි හැපෙන තැන. ඒකට අතිරේක ලකුණු තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන්කොට දකින්නේ. ඒක මොනව නැති වුණත් මම ඉඳගෙන ඉන්න බව දකිනවා නම් අර සැකදුරු කිරීමේ ගොජේ ගොජ දාගෙන ඉන්න එක නතර කිරීම එකම ක්‍රමය. ආයෙ ඉඳි පිච්ච ගමන් ආයෙ යන්න හිමී ඊට අනපාන්න. ගොජ දානවා නම් ආයෙ ඉන්න පල්ලෙහාට. කොහොම මේ යනකොට යා යුතු ක්‍රමය. يعني තමන්ගේ මනසට උපනිෂේ සම්පත්‍ය වල යා යුතු ක්‍රමය තියෙනවා. මට පේන තියෙන ගොඩාක් භාවනාවට ඕන කරන භව සම්පත්‍ය තියෙන බව මේ ප්‍රකාශයේ තියෙනවා. නමුත් අර ඈත කෙලවරකින් අල්ලන්න හදන නිසා සැකමත් වෙලා තියෙනවා. මම මේ දෙන්නේ සැකහැරගෙන යන ක්‍රමයක්. මේකට නිදර්ශනය තමයි සාමාන්‍ය ඉස්සර තිබුණු බැද්දේ ජීවත් වෙන මිනිස්සයා ගම්මැද්දට යනකොට කැලේ මැද්දට යනකොට ගහින් ගහට කොට කොට යනවා. ඒක කැලේ කොතෙන්ද ගියත් අන්තිමට කොට කොට යන දැකන ඒක දිගේ එන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයා අතරමං වෙනවා. බුදුහාමර කියන්නේ දිශා මාරු වෙනවා කියන්නේ. දැන් කාලේ කොළඹ රටේ කියන්නේ අංජබජල් වෙනවා. අංජබජල් වෙන්න දෙයක් නැහැ. අන්තිමට කොට කොට දාන්නවනේ ඒකෙන් ඊගහ ගහ කොට කොට දාන්නවා එනවා. දැන් මේකෙදි බල්ලෝ කරන වැඩේ දන්නවනේ. ඈත ගමනක් යනකොට. ස්වාමියාට අංජබජල් වුණාට බල්ලට අංජබජල් නැහැ. පොදු උදන්නා ඒ ගන්ධ දිගේ ආපහු වෙන්නේ. ඒ නිසා ඕනේ ගැඹුරකට යන්න අර ඉඳගෙන ඉන්න ඉරියව්ව අමතක කරන්න එපා. ඒක අමතක කරලා කොච්චර ගියත් අපි දිශා මාරු වෙනවා. කැලේට ගිය ගමන් දිශා මාරු වෙනවා. ඒකට කියන්නේ පිසාච ප්‍රේතයෝ වට කර ගන්නවා, භූතයෝ වෙනවා, යක්ෂයෝ වෙනවා. ඒක නෙවෙයි හේතුව. කැලේ මැදට ගියාම ඔක්කොම සමානයි. ආපු දිශා බැරි නිසා හොඳ වැඩේ කොට කොට යනවා. ඒ කොට කොට යන එක තමයි මහසීසී ආඩෝ ස්වාමීන් වහන්සේ අඳුරලා දුන්නේ මෙනෙහි කරමින් යන. මෙනෙහි කරනකොට හැම වෙලාවෙම බලන්න පරියන්කේ ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තමයි අපිට තියෙන ලොකුම නැංගුරම. ඒකේ ඉඳලා තමයි විතර හොයන්නේ. ඒකේ වරදින් නැතුව මේක හරියන තැන තමයි සක්ම. සක්මදීදී ඇවිදින බව අමතක කරන්න බෑ. ඇත්ත දෙකල්ලන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සක්මනක් තියෙන තැනකට ගිහිල්ලා පුළුවන් තරම් ටිකක් කරලා සක්මන් කරන්න සක්මන් කරලා වාඩි වෙන්න මෙන්න මේ උපදේශ ටික මම හිතනවා අද අලුතෙන් ආපු උංගව දෙනකොට වටිනවයි කියලා මොකද උංගව දෙනෙක් මේ ආනාපාන සතිය මේ ගැඹුරු දේවල් වලට යන්න හදනවා අර මූලික Tamange ඉරියව්ව පටන් ගන්න දන මතක කරගන්න. එතකොට ප්‍රධානම ලැබෙන දඬුවම තමයි සැකේ. සැකේ නැති කරන්න ආය මුලට ඇවිල්ලා මේකට කරන එකයි තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. Uh, ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි. පරයන්ක භාවනාවේදී ආනාපානයයි මෙනෙහි කරමින් හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මහත් සිතවිලි යුද්ධයක පෙරලි කරමින් සිත ඒකාග්‍ර කිරීමට බෙර දැරුවෙමි. සෙමින් සෙමින් සිත තැන්පත් විය. ආනාපාන සතියේ සිත පිහිටන වාරගාන වැඩි වී පිට යන වාරගාන අඩුවිය. ආශ්වාස වායුවට වඩා ප්‍රශ්වාස වායුව ප්‍රකටව දැනුනි. මේ දෙආකාරයම සියුම් වී කෙටි වූ අයුරුයි දැනුනි. සෙමින් සෙමින් මාගේ හිස පහතට නැමී කඳ සමග පහත් වේ. එය මට සිතටවත් කයටවත් බාධාවක් පීඩාවක් නොවි සිදුවේ. මට නිින්ද ගොසිනියයි දුටුවෙක් සිතාවියයි සිතා නැවත කය ඉර්ජු කලෙමි. එවිට සතිය බිඳියයි. සිතවිලි ගලාවි එහි සරණ විට කය හොඳින් ඉර්ජුව තිබේ. නැවතත් මූල කමඨහනට සිතගෙන අරමුණේ සිටින විට කය නැමී යයි. දැඩිසේ කය ඉර්ජු කරගෙන සිටීමේ. එවිට පසුපසට නැවී යයි. පිටුපසට වැටේවි යයි බිය සිටේ. සුපුරුදු ලෙස පහසුවෙන් සිටි විට ඉදිරියට නැමී යයි. ඉදිරියට නැමී යාම සතියට බාධාවක් නොවේ. නැවත ඉල්චු වීමේදී සිත බදක් විසිරේ. සැනකින් මූල කමඨහනේ සිත පිහිටයි. විතක බිත්තියකට පිටදී භාවනා කිරීමට සිටේ. එවිට නින්ද යාවියයි සිතා එසේ නොකෙමි. කය ඉර්ජුව තබාගෙන භාවනා කිරීමට යම් ක්‍රමවේදයක් ඇද්දැයි පහදා දුන මැනවේ. මෙය බොහෝ අවස්ථාවල සිදුවන දෙයකි. ඔබ වහන්සේට තබන තබන පියවරක් පාසා සතරවරම් දෙවි රජවරුන්ගේ පිට ආරක්ෂාව ලැබේවායි පතමි. මේකදී ඇත්තටම අවංකව හරස්කඩක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සඳහා ගොඩ ඉඳලා දෙන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. එකක් ඇති වෙන්න සක්මන් කරලා භාවනා කරනවා. වාඩි වෙන්න. එතකොට කායයට අවශ්‍ය කරන නිකන් බැටරිය charge කරලා වාහනේ පාට දාගත්තා වගේ ඕඩ දැනක නැතුව සෙල් ස්ටාර්ටර් වැඩ කරනවා. වැඩ කරනනම් බැටරිය charge වෙලා තියෙන නිසා පළවෙනිම දේ තමයි දුර්ම ක්‍රමයට උගන්නන සක්මන කරලම වාඩි වෙන්න පුරුදු කරගන්න. ඒක හරියට ක්‍රීඩා කරන කෙනෙක් කල්ැතුව ඇඟ වෝම් අප් කරගන්න ඕනේ. ඒ ඉසව්වට යන්න ඉස්සර වෙලා. එහෙම නැත්නම් තමන්ගේ හැකියාවල් එන්නේ නැහැ එළියට. කර්මණී වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි එක තමයි ශක්තිය ගබඩා කරගන්න වැඩේ ඒකට කියන්නේ සක්මන් භාවනාව. ඊට පස්සේ දෙක පර්යංකේදී මෙනෙහි කිරීම ටික ටික ශක්තිය මුදා හැරීමක් කරනවා. ඒකට අර ගබඩා කරගත්ත ශක්තිය තමන් ආශ්‍රද ප්‍රසවාස වශයෙන් නම් මෙනෙහි කරනකොට මේ විතක්කේ කියන චෛතසිකයේ මේකට කියන්නේ අරමුණට හිත නංවනකොට ඒක තීන මිද්දේ ප්‍රතිපක්ෂ ධර්මේ බාටපත් වෙනවා. මෙනෙහි කරන තාක්කල් හිත කුසීත වෙන්නේ නැහැ, දීන භාවයට යන්නේ නැහැ. ඒක නිසා ඒ උපකරණේ පාවිච්චි කරන්න. හැබැයි මේ මෙනෙහි කිරීම සමාධියට හරස් කපනවා. තීන මිද්දේට හොඳ පැත්ත තියෙනවා සමාධියට අරියාදුවට හිටිනවා. ඒක නිසා යම් වෙලාවක ඇඟ වැක්කෙන ගතිය තියෙනවනම් ඒක Tamanට බාධායි නං මෙනෙහි කිරීම පටන් ගන්න. ආශාස ප්‍රසවාසයේ මෙනෙහි කරනවා ඒ සීතල වෙනවා කුසීත වෙනවා තීන මිද්ද භාවයට එනවනම් ආශාසය ආශාසය ආශාසය ප්‍රසවාසී ප්‍රසවාසී ප්‍රසවාසී කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. හැබැයි සමාධිය කැඩෙනවා. තීන මිද්දත් කඩනවා. සතියේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගියාට පස්සේ දවසකේ Tamanට තේරෙනවා Tamanගේ ඉරියව්ව මනාප විදියට ඍජුව පාත්ත ගන්න බෑ. ඉරියව්ව වැක්කෙන සුළු ස්වරූපෙට එනවා. මේ වැක්කෙන සුළු ස්වරූපය කියලා කියන්නේ වීරිය අඩු වෙලා සමාධිය වැඩි වෙච්ච වෙලාවට. ඊට පස්සේ මෙලේ කරනකොට වීර්ය වැඩි වෙච්චාම සමාධිය අඩු වෙලා ඉද්ද ගැවුවා වගේ කෙලි වෙනවා. ඉතින් මේ ටික ඇත්තටම ආර්ය පරිශ්‍රණයේ Taman අත්විඳින්න ඕන දෙයක්. එහෙම නැත්නම් මේ ටික අත්හදා බලන්න නැතුව මේකට සාරබහම උත්තරයක් නැහැ. ඒ නිසා නමුත් හුඟක් වැක්කරන ගතිය, හුඟක් නිඳ යන ගතිය හුඟක් තියෙනවනම් සක්මන සාමෙනී කිරීම කරන්න. අනික් වෙලාවට තේරෙයි අපිට ආස්තිකව යමක් දැනෙන වෙලාවක් තියෙනවා. උණුසුම, කම්පන චංචල, සීතල, වැగిරෙන ගතිය, තද ගතිය ඒ තේරෙන වෙලාවට හිත ටාගට් එකට වෙඩි තියනවා වගේ යනවා තේරෙනවා. අන්තිමට ටික වේලාවක් ගියාට පස්සේ මේ ආස්තික ප්‍රඥප්තිය ක්‍රමයෙන් ගෙවිලා නාස්තික ප්‍රඥප්තියට හිත යනවා. ආකාශයේ පේන්නේ ඒතර විඳින්න තැනක් නැහැ. අන්ධකාරයේ විදපු ඊතලයක් වගේ වෙනවා. එතකොට එල්ලයක් නැති වෙනවා හිතට. එල්ලයක් නැතිවීමත් එක්ක වැක්කිරෙන්න පටන් ගන්නවා. මේ වැක්කිරීමත් එක්ක එච්චරම වර්ධව ගන්න එපා. මමයා කියන එක නැති වෙනවා. මාන්නේ නැති වෙනවා, තණ්හාව නැති වෙනවා. මේ කය Tamanට ඕන විදිහට තියාගන්න බැරි වෙනකොට ඒ කියන්නේ පුළුවන් නම් මමයා ඉන්නවනම් කැමති නෑ යා ඇඟ වැක්කෙනවා දකින්න. මාන්නේ තියෙනකන් ඇඟ කැමති නැහැ වැක්කිරනවා වගේ. තෘෂ්ණාව තියෙනකම්. මේවා අඩු වෙනකොට අර තණ්හාව මේ වීර්ය සමාධි වීර්යයි සමාධිය සම්බර වෙන නැති වෙලාවේ ඒ තණ්හාව දුරු වෙනකොට මම ආයේ දුරු වෙනකොට මාන්නේ දුරු වෙනකොට ඒ පාට ඉරියව්ව නිකන් පැක්කටෙන් පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ නොදන්නා ශේෂ්ත්‍රයට හිත යනකොට කෙලෙස් අඩු ශේෂ්ත්‍රයට හිත යනකොට නිර්මල ශේෂ්ත්‍රයට හිත යනකොට නික්ලේශී ශේෂ්ත්‍රයට යනකොට පාලනයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පාලනයෙන් ගිලිහෙන தත්ත්වයට බුදුරජාණන් වහන්සේ තමන්ට ආණ්ඩුමට්ටු කරන්න බැරි தත්ත්වයට අනාත්ම කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට තේරෙනවා මේ කය මට ඕන විදිහට පවත්වන්න බෑ. අනිත් පැත්තට කියදාගේ නිකන් hina වෙන්න ඕන නම් මට ඕන විදිහට පවත්වන කිසිම වෙලාවක භාවනාවක් නැහැ. එතකොට රංගපෑමක් විතරයි තියෙන්නේ. මට ඕන විදිහට කය පවත්වාගෙන ඉන්නවනම් භාවනාව භාවනාවක් නෙවෙයි සිද්ධ වෙන්නේ මේ රංගපෑමක් සිද්ධ වෙන්නේ. කොයි වෙලාවකරි රංගපෑම මගෙන් ගිලිනකොට මේ කයෙන් පේන්න පටන් ගන්නවා සක්මන් කරනකොට පවා කෙලින් යන්න බැරුව මත් වෙලා වගේ එහා පැත්ත මෙහා පැත්ත ගහන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි තේරුම් ගන්න ඕන ප්‍රතිපදා හොඳට මකට ගිහිල්ලා තියෙන්නේ. කෙලස් කැපෙනවා. කෙලස් කැපෙනකොට මේ මම මාගේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ආත්ම ගතිය නැහැ. අනාත්ම ගතිය ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතිය ඉරියව පවත්වන්නක බැරි ගතිය ටිකක් එන්න පටන් ගන්නවා. ඉතින් හොඳට මතක තියාගෙන ඉන්න හොඳට නිින්ද යනවයි කියලා කියන්නේ ඉරියව පවත්වා ගන්න බැරි වෙලාවක්. එතනදී විතරයි රිලැක්ස් වෙන්නේ. නිින්ද ගිය වෙලාවක අපිට ඉරියව පවත්වන්න බෑනේ. එතෙන්දී විතරයි රිලැක්ස් වෙන්නේ. ඉරියව්වේ පවත්තන තාක්කයි ආතතිය තමයි. එතකන් සම්පූර්ණ අසහනය සහ ආතතිය තියෙනවා මේ ඉරියව් පවත්තන වෙලාව. ඉතින් ඒ නිසා බුදුජානනාංශ අපිට ක්‍රමයක් කියලා දෙනවා. ඒ ඉරියව් පවත්තන දන්න කියන තැන ඉඳලා ඉරියව් පවත්ත ගන්න බැරි ඒ නොදන්න තැනට බින්ගයක් හරලා දෙනවා. උඩු හිතේ ඉඳලා යටි හිතට යන්න. මේ මාරු වෙන තැන උඩු හිතේ ඉඳලා යටි තැනට යනකොට පාලනයෙන් ගිලිහෙන தත්ත්වය තමයි යෝගාවචරයේ අත්දැකීම. ඒක ආධුනිකයට එහෙම වුණාට ගොඩක් ඉස්සරහට යනකොට යනකොට තමයි තේරෙනවා මෙතනදී ලකුණු දෙකක් තියෙනවා. එකක් ඒක අහම්බයක් නෙවෙයි ප්‍රතිපදාවෙන් මම ඉන්නේ කියන එක තේරෙනවා. මම බුදුන් කියලා දුන්න ක්‍රමයකට යනකොටයි මේක වෙන්නේ කියලා තේරෙනවා. ප්‍රතිපදා දෙක කෙලෙස් අඩුයි. තද්ද කාමච්ඡන්දේ වෙලාවේ නැහැ. තද්ද ද්වේෂේ නැහැ. හැබැයි තීන මිද්දී උසන ඔළුව ඉස්සෙනවා. එනේ රාග ද්වේෂ කියන දෙක පාලනේ වෙන්න වෙන්න දීන භාවයේ තීන මිද්ද භාව එනවා එන්නේ එන්නේ කයේ ඉරියව පාත්තගෙන යන බැරි වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ වැඩේ යනවා. රාගය අයින් වෙගෙන යනවා, ද්වේෂය අයින් වෙගෙන යනවා. හැබැයි මෝහය ඉස්සර වෙනවා. මෙන්න මේකට අවදි වුණාට පස්සේ තමයි බුදු වෙනවා කියලා කියන්නේ. මෙන්න මේ தත්ත්වෙට පහළටින් ගිහින් දෙන්නේ මේකට ඩබල් ඩෝස් සතියක් ඕන. වෙනදට වඩා සුපතිත්ථිත සතියක් ඕන. වේපුල්ල සතියක් ඕනේ. මේ දෙයට අවදි වෙන්නේ. හරි අමාරුයි. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේකට ලෑස්ති වෙලා ගියොත් தත්ත්වය ඔච්චරම නරක නෑ. මෙහෙම භාවනා හරියනකොට මෙහෙම වැක්කිරන තත්ත්වයක් වෙනවා. එතනදී මයි ළඟ සාමාන්‍ය සතියමදී සාමාන්‍ය ශක්තියමදී මට දෙගුණයක් ශක්තිය වීර්ය අවශ්‍යයි මේක දිහා බලන්න කියලා. එතකොට Taman යනවා මිසෙක් කල් අපේ මනසේ වැඩගත්තේ නැති අලුත් nervous system වලට යනකොට ගා neurobics කියලා කියනවා. මනසේ අපි වැඩගත්තේ නැති විශාල ප්‍රදේශයක් තියෙනවා ස්නායු. ඒව වැඩ කරන්නේ මේ අපි දන්න සංඥාවල නෙවෙයි. අපි දන්න සංඥා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. අරක වැඩ කරන්නේ ඊට වඩා බොහොම සූක්ෂම තැනක. එතෙන්ද යනවා. දැන් කොහොමදත් යනවා. අපි එතෙන්දී නිදි කියලා කියනවා නැත්නම් ක්ලාන්ත වෙලා කියලා කියනවා බය වෙනවා. බුදුසසුන කියනවා ශීලයෙන් ඵලයන්, සද්ධාවෙන් ඵලයන්, සීලෙන් ඵලයන්, සතියෙන් ඵලයන්. ඕකට ගියේ නැත්තම් මනුස්සකමේ මනසේ සම්පූර්ණ වැඩ ගන්න බෑ. ඒ නිසා ඕකට ටික ටික යන්න හරි. හැමදාම පුරුදු කරගන්න. දැනගෙන යන්න. ඒක නැත්තම් ලෑස්ති වෙලා යන්න. දවසක තමයි තේරෙයි. ඒකට පුදුම බීතිකාවක් තියෙනවා. ඒ නොදන්න ශේෂ්ත්‍රයට බයයි. ඒක අසරණයි, අනාතයි, ඒකාකාරී, බයයි, චකිතයි ඉතින් ඒක නිසා අපි දන්න ශේෂ්ත්‍රෙක දුවගෙන එනවා. ඒක නිසා අපි නිවනට පයින් ගන්නවා. නිවන තියෙන්නේ මේ නොදන්න ශේෂ්ත්‍රය තුල. ඒකට කියනවා නියෝෆෝබියා කියලා අලුත් දෙයකට බය. එතන fear of freedom කියලා කියනවා නිදහසට බයයි. නිදහසෙන් දැනෙනකොට අපිට මේ පාර්ලිමේන්තුවර වුණා, ඇඟවැක් කරෙන්න ගත්තා, නින්දද දන්නේ නැහැ, මොකද වුණේ දන්නේ නැහැ කියන බය තියෙනවා. ඒ නිසා බුදුජානක අපිට සද්ධාව දීලා කියනවා මාව විශ්වාස කරපන්. බුද්ධ ශ්‍රද්ධාව මෙතෙන්දි තියාගන්නේ අතර ඔතෙන්දි විතරයි ශ්‍රද්ධාව තියනවාද කියලා තේරෙන්නේ. යන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒක මම හිතන්නේ මේ පරිශ්‍රයට ඉදිරිපත් වෙච්ච මේ පරීක්ෂණයට ඉදිරිපත් වෙච්චින් 10%ක්වත් සමත් වෙයි කියලා. ඒ මොකද මේක සම්ප්‍රදාය කඩන තැන. පළවෙනියෙන්ම රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක ඕන තැන, යොන්සුමනස් කාර්ය ඕන තැන. ඒකට සම්පූර්ණ විප්ලවීය මනසක් ඕන. සම්පූර්ණ රැඩිකල් වාදී මනසක් ඕන. සෙල්ලක්කාරකමක් ඕනේ. හැබැයි මේ බාල දක්ෂ ඉන්න පුළුවන්. බාල දක්ෂිකාවන්න පුළුවන්. එහෙම නැතුව මේ ශරීරයට ආස කරන මිනිසුන් ජීවිතයට ආස කරන මිනිසුන් කිට්ටු වෙනකොට වේවුලන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බලපෑහි ඇත්තට සද්ධාව තියෙනවද කියලා ඒ නිසා මේ හොඳ පරීක්ෂණයකටයි කැඳවලා තියෙන්නේ. ඒකට අනිත් දවසේ හොඳ අවදියේ හොඳ ලයදී උරදී කටයුතු කරන්න ටික ටික ටික ටික Tamanට පාන්නේ යටතට ගන්න පුළුවන්. හැබැයි මෙනෙහි කිරීම සහ සක්මන කියන උපක්‍රම දෙක පාවිච්චි කරන්න කියලා ගොඩ ඉඳලා මතක් කරන්න කැමතියි. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන භාවනාව පුරුදු කරන යෝගියෙකි. මම මෙතන වාඩි වෙලා සිටිනවා යනුවෙන් ආරම්භ කර හුස්ම ගන්නවා හුස්ම හෙළනවා යනුවෙන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙමි. එසේ ටික වේලාවකදී හුස්ම ගැනීම හෙලීම නොදැනී යයි. නමුත් නිින්ද ගොසින් නොමැත. බාහිර අරමුණු කිසිවක් සිතට නොදැනේ. බාහිර ලොවින් දෙල්ලී ඇති බවක් දැනේ. මෙලෙස විනාඩි 40ක් පමණ කාලයක් සිටීමට හැක. ලොකු ශබ්දයක් එකවරම ඇසුනොත් භාවනාවෙන් ගැස්සී ඇහැරේ. නමුත් නැවත සිත භාවනා අරමුණට ගැනීමට හැකිය. විනාඩි 40න් එහාට භාවනාවේ යෙදීමට සිත ඉඩ දෙන්නේම නැත. එවිට මහා කම්මැලිකමක් දැනේ. තවද කකුලේ වේදනාවද තදින් දැනෙන්නට පටන් ගනී. ස්වාමින් වහන්ස කාලය දික් කර ගැනීමට කුමක් කළ යුතුද? තවද අරමුණු නොදැනී හුස්ම නොදැනී සිටින වේලාවේ සිත නිශ්චලව ගලා යාමට ඉඩදී ඔහි සිටීම නිවැරදිද? ඉන්හිහාට තවත් කළ යුතු යමක් ඇද්ද? පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා ඉතින් මේකෙදී මේක නත් උසාවියට කැඳවන්න කැමතියි මන් දන්නේ නැහැ කැමතියිද කියලා ඉස්සරහ කැමතිද මේ හරස් ප්‍රශ්න වලට ලක් වෙන්න? කට්ටිය ඉන්න මට කවුරුර එකට පතුරු ගහන්න වෙනව නැත්නම් අනික කට්ටියට තේරෙන්නේ නැහැ. කැමති නැද්ද ඒ ලියපු එකන මේ තමන්ගේ අනන්‍යතාවය එලි කරන්න? මෙතෙන්ට මාව නැතත් කමන්නේ මේ ඉන්න තැනට මයික් එක දෙන්නම් පොඩ්ඩක් මයික් එක දෙන්න. ඔය අත උස්සන්න පොඩ්ඩක්. එහෙමම කරන්න එපා ඉදිරිපත් වෙන මිනිස්සයා නිකන්. මයික් එක හංගලා දෙන්න. හොඳයි මගේ ප්‍රශ්නේ දැන් මට ආනපානෙ වැටෙන්නේ නැහැ කියලා මොකෙන්ද දන්නේ? මම ගන්නවා පිට කරනවා මට දැනෙන්නේ. ඒකට ආනපන දැනෙන්නේ නැහැ කියන්න බෑ නේද? ආස්වාසිය දැනෙන්නේ නැහැ කියත හැකිනේ. මේකේ කියනවා ආස්වාස් ප්‍රස්වාස දැනෙන්නේ නැහැ. නිින්ද කිල්ල නැති බව දන්නවයි කියලා. මොකද්ද සාක්කිය? මොකෙන්ද මේ කියන්නේ? ඉඳ ගියාම දැන් මේක වැටෙනවා වගේ ඉඳ දැනෙනවා. අන්න ඉඳිනකම දැන් තේරෙනවා. ඉඳිනකේ. හරි ඒ තේරෙන ක්‍රමයේ සබාවට දෙන්න කැමතිද? මොකෙන්ද ඒක තමන් අත්විඳපු දේ කොහොමද අනෙක් සබාවේ භාවනා කරන කට්ටියත් එක්ක බෙදාගන්නේ? මම දැන් හුස්මෙන් නෙවෙයි කියලා දන්නවා. නිින්ද කියලා නෙවෙයි කියලා දන්නවා. දැන් එතකොට මේ යම දැකලා නෙවෙයි මේ කතා කරන්නේ නොදැක්ක යමක් ගන්න මේ කතා කරන්නේ. එතකොට මේ නොදැකීම, නොවිඳීම, නොදක්නා දෙයක් කොහොමද තව අනිත් භාවනා කරන කෙනෙක් එක්ක කියන්නේ මට ඒ වෙලාවේ දැනෙන්නේ මේකයි කියලා කියනවා මොනවද දැනෙන්නේ? හොල්මන් ඕන කෙනෙක් ගොළු කරන්න පුළුවන්. ඕනම කෙනෙක් ගොළු වෙන නිසා එකක් මතක තියාගන්න දැනෙන හැම දෙයක්ම කෙලෙසයක්. ප්‍රකාශ කරන්න පුළුවන් හැම දෙයක්ම කෙලෙසයක්. දැන් බුදු ජානන්සේ අපි ගෙනිලා තියෙනවා මේ කෙලෙස් භූමියේ ඉන්න ගමන් නික්ලේශී තැනකට ගිහිලා තියෙනවා. එතන අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංස්කාරයක් නැහැ, විඥානයක් නැහැ. අපිට ඒක උනට කියන්න හිතෙනවා මම බලාගෙන ගිය ආනපනින් නැහැ. මම හොඳට දන්න මැරිලා නැහැ. මම හොඳට දන්න නිින්ද ගිහලා නැහැ. මම හොඳට දන්න මට ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් කවුරු කියන ඔබ දන්නේ කොහොමද කියලා වුණොත් ඔඩ බිම් බඩටයි තියෙන්නේ. මේ නිසා සර්වචනාංශය අපට ඒ අඟුතනිකය සඳහන් කරලා තියෙනවා සනිමිත්තා වික්කේ උප්පජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනිමිත්තා මේ ලෝකේ පාපක අකුසල ධර්ම උපදින තාක් උපදින නිමිත්තක් ඇතුව නිමිත්තක් නැතුව නෙවෙයි ඒ උපදිච්ච නිමිත්ත ගිවං කරනවා කියන්නේ පාපේ ගෙවනවා අකුසලේ කියනවා ඒ කියන්නේ ආනාපාන කියන්නේ අකුසලයක් නම් ආනාපාන ගෙවල ගෙවල ගෙවල නැතුණයි කියලා කියන්නේ කෙලෙසයක් නැතුණා එතන දැනෙන දෙයක් නැහැ අඳුරගන්න නිමිත්තක් නැහැ. මම කරන දෙයක් නැහැ. විඥාණයට කියන්න බෑ. පේනෝ නොපේනෝ අතර වෙනසක්. එතකොට අපිට පේනවා මේ මේ ජීවිතේ මේ කංකටුළු ජීවිතය ගත කරද්දී සමහර තැන් වලට අපේ මනස ගෙනියනවා සර්වචනාංශේ ප්‍රතිපදාව හරහා ඒ ගිය බව දැනෙන්නේ ගොළු වීම හරහා ප්‍රකාශ කරන්න බැරි වීම හරහා නමුත් ඒක බීචිකාවක් වෙන්නේ සමහරලාට ඒක ප්‍රකාශ කරන්න බැරි මොනවද වුණාට පස්සේ සමහරෙකුට ඒක බයක්. සමහරෙකුට ඒක තිබුණු තුවාලයක් සනීපුණා වගේ සාන්තියක්. තව සමහරෙකුට තිබුණු පිපාසාවක් නැතුණා වගේ සාන්තියක්. ඉතින් අන්න මේ මොනක්වත් නොදැනෙන தත්ත්වෙට තමන්ගේ ආකල්පය මොකද්ද කියලා මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද අකරතැබ්බයක්ද මංගල කාරණාවක්ද ප්‍රතිඵලයක්ද ප්‍රශ්නයක්ද කියලා හොත් මොකද්ද දෙන උත්තරේ? පොඩ්ඩක් මයික් එක හතර දෙන්න. මොකදයක් වගේ කියලා තේරෙනවා. ලාවට වගේ දෙනවා. එහෙමද? ඉතින් ඒක නිසා සද්ධාව දෙනවයි කියන්නේ කමඨාන් සුද්ධ කළ දෙනවයි කියලා කියන්නේ ඇකි සංඥාව ඇති කරනවා කියලා කියන්නේ මේක නැවත නැවත ඇති වෙන්න මෙතෙන්ට නැවත නැවත යන්න කුමක් කළ යුතුද කියලා හිතෙන්න. දැන් මේක හොඳයි වගේ ලාවට ලාවට තේරෙනවනේ දැන්. දැන් මේකට නැවත නැවත මම යන්න ඕනේ. එතකොට මට එතන බුද්ධිය සිස්මනේ වෙන්නේ, අයිතිය හම්බ වෙන්නේ, අත්දැකීම තහවුරු වෙන්නේ. දැන් ඔය භාවනා කරපෙක් නැයින් ඇහුවොත් දැන් එදා ගියා වගේ සැකයකින් තොරව මේක හොඳ දෙයක් බව හරියට දැනගෙන මම නැවත නැවත මෙතෙන් යන්න මොන ක්‍රම සහ විදිද Taman නැවත ක්‍රියාවට නම් වන්නේ. මොකක් කියලාද හිතේ? වෙනද කරන භාවනාවම ඒ විදිහටම කරගෙන යනවා. සාදු සාදු සාදු. ඒකට තමයි කියන්නේ නිත්‍ය අභ්‍යාසය. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අහනකොට තිබුණ සැකයක්. දැන් අපි දෙන්නම එකතු වෙලා ඉන්නවා. දෙන්නම වැරදි කියන්නේ දැන් ඒක වෙනම කතාවක්. දැන් මේක හරි කියලා හිතලා බැලුවොත් සම්පූර්ණ වෙනස් මිනිහෙක් භාවනා කරනවා. වෙනස් ආකල්පයක් භාවනාවට තියෙනවා. ඉතින් එතකොට මේකට බයෙන් යන්න ඕන තරම් ඉඩ තියෙනවා. සැකයක් වැරදිල්ලක් අසරණ වීමක් කියලා හිතන්න තියෙන්නේ නෑ මේක හරි මේක තමයි කෙලෙස් අඩු වීම කියලා හිතන්න තියෙනවා මේක මේ බය වෙන තැන ඉඳලා නිබය තැනකට සැක කරන තැන ඉඳලා නිසක තැනකට මාරු වෙන එක අපි දෙන්නටමයි තිත් නෑ බුදුහාමරටයි තිත් නෑ ඒක තනි කර අහඹයක් හරිම සුන්දර අහඹයක් මේ භාවනා කරන කෙනාට මේ සුද්ධ අවස්ථාව දෙනවා නමුත් සමහර කට්ටිය මේකට බය නිසා ආයෙ හයියෙන් හුස්ම ගන්නවා එක්ක නැගිටලා යනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මාව මේ වඩෙන් බලෙන් වලින් කොට දාලා දෙන්නේ කියලා. ඒ කියන්නේ බය. ඒක ඉතින් කියන්නේ නැතුව යාගේ මහන්න ඕනේ මේ තැනට ගියා. මේකට තියෙන බයක්ද, චකිතයක්ද, මේක උත්තරයක්ද ප්‍රශ්නයක්ද කියලා. උත්තරයක් මේක ප්‍රතිලාභයක්, ප්‍රතිපදාවක දියුණුවක්, කෙලෙස් වල නැතිවීමක් කියලා කාටවත්ම වැටහෙන්නේ නැහැ කියලා සරුවචනසේ සහතික කරලා කියනවා. අපේ මනසේ ගන්න කැමති නැහැ. ඒක ගන්නෙ කවුරුහරි කියපු දෙයක් අහලා. මේක හරියන්න ඉඩ තියෙනවා. මේක හරි පාරක්. මේක ප්‍රතිපදාවක් කියලා වැටෙන්නේ පරතෝഘോഷයෙන්මයි. අනුන්ගෙන් අහලා. හැබැයි ඊට පස්සේ Tamange ඒ පැත්තට හිත හැදුනොත් නෑ මේකට මම නැවත යන්න ඕන කියලා දැන් යන්නේ ජාග්‍රහයි හැඟීමකින්. දැන් යන්නේ පාවට් කාපට් එකක් උඩ යනවා වගේ. ඉස්සරගේ මඩ කොර කෙරෙනවා වගේ. ආනෝක උන දවසේ ඉඳන් තමයි තේරෙන්න පටන් ගන්නවා මගේ දැන් තමයි ඥානය පාවිච්චි වෙන්නේ අවශ්‍ය තැන්න යන්න ක්‍රමසහගිදී හොය. මෙතෙක් කල් තිබුණේ දන්න දේවල් එකතු කරන්නනේ. හම්බ කරන්නනේ. ලාභ සත්කාරනේ. දැන් දන්නවා ඊව කිසි තැනක නිවන නෑ. නිවන තියෙන්නේ කියා ගන්න බැරි, දැනෙන්නේ නැති, කර ගන්න බැරි තැනක. එතෙන්න යන්න මේ අපේ භෞතික ඥාන යොදවන එක තමයි යෝගාවචරය කියන්නේ. භ්‍රමචර්ය කියලා කියන්නේ. පැවිද්ද කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් මෙතනilla පාවිච්චි කරන්නේ මේක තමයි මගේ හැබෑ නිවහන. මම පුළුවන් තරම් මේකට යන්න ඕනේ. ගිහිල්ලා පුළුවන් තරම් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඉක්මනට ගිහිල්ලා ගොඩක් වෙලා ඉන්න ගියාම තේරෙයි. මේක හරි හැටියට තේරුම් අරගෙන ගියොත් මේක කවදාකවත් ආතතිය නෑ. අසහනෙ නෑ. හැබැයි කොයි වෙලාවෙ සද්දයක් ඇවිල්ලා ඇදලා දායිද කියන්නත් බෑ. ඒක අපිට පාන්නේ නෑ. ඉතින් ඒ නිසා වැඩි වේලාවක් මේකට යන ක්‍රමයට බුදුජානනාංශයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා පාරවල් තුනක් කියලා තියෙනවා. එදිනදා කතා කරනකොට පැටලෙන කතා කතා කරන්න එපා බේරලා කතා කරන්න. කවුරුත් එක්ක කතං කති භාවයට යන්න එපා වාද කරන්න යන්න එපා මූණට කෙල ගැහුවත් කාබන් නිකන් ඉඳලා වචනේ බේර ගන්න. ඊට පස්සේ සම්මා කම්මන්ත කරන දේ කරන්න බඩ රස්සාවට විතරයි. සෝබනේටයි මවා පාණ්ඩයි අන්ධහැරේටයි කරන්නේ කියොත් ඒ සම්මා ආජීවයේ තව කවදාකවත් කාගත් මනසකට රිදවන්න එපා. අපිට අයිතියක් නැහැ. මෙතෙක් කල් තිබුණ දැන් බෑ. දැන් පිටේ වනේ තියෙන මීම වගේ මේක සාධනය කරන්න හැම කෙනෙක්ගේම සහයෝගය ගන්න. නැත්නම් වෛරක්කාරකමක් ඇති නොකරගන්න තියෙන්න ඕන තියෙනනේ ෂේප් න්‍යාය කියලා එකක්. හරිද? ෂේප් න්‍යාය දාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේතෙන් ආපු නැති එකනට ෂේප් න්‍යායක් නැහැ කියලා. මොකේද මොනවද සාධනය කරන්නේ? සාධනය කරන දෙයක් නැහැ. මොකද ඒක බය කරන්නේ අඳුරගත්තේ. ඉතින් කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේ බයක් සැකක් අනිශ්චිත භාවයකට ගන්න මේ දේ නෑ මේක මේක ප්‍රතිපදාව මේක මග පෙර ලකුණක් මේක මගේ දක්ෂකම මගේ පෙරපින බුදුහාමුදුරු ඉපදිච්ච කාලේ මම මේක නැවත නැවත කරන්න ඕනෑ කියන හැකි සංඥාවට දාලා දුන්නා නම් ඒක තමයි කමඨාන් සුද්ධ කරන්නේ. ඒකයි මම මේ සෙනගේ ඉස්සරහ වුණත් ඇදලා අරගෙන මේ සභාවකට නැත්නම් උසාවියට ගෙනල්ලා හරස් ප්‍රශ්න අහලා අපහසුතාපත් කරන්න නෙවෙයි. නමුත් අපහසුතාපත් වුණා නම් ඒ සෙනඟ වෙනුවෙන් තමයි මම මේ කරන්නේ. අවුවෙච් එක අරගෙන තලෙන එකට දැක්කම ආචාර්ය පොකුඩු තම තම තලනවා කියලා කතාවක් අහලා තියෙනවා. අවුවෙච් වෙලාවේ තලන්නේ. එතකොට අනික් කඩේට නිකම්ම තලනවා. දැන් හොඳයි මොකද්ද තේරුම් ගත්තේ කියමු බලන්න ওই වචනේ. ඒ වගේ දැන් සමාජයේ විද අපිට කරගෙන වෙලාවක් තියෙනවා ඒක නිතර නිතර නිතර නිතර මේ බහුලී කතා කරනවා. ඒ කියන්නේ නිතර මඩවන්න මේකට සමාධිය කියන වචනේ පාවිච්චි කරපේකට නම් ඩොක්ක කන්නේ දේතනවා. ඒ වචනේ දාන්න එපා. දාපු ගමන් මන් දන්නේ ඒක ඇබ්බැහියකට යන වචනයක්. මේ නිදහස් වෙච්ච හිත. මේ ආතති නැති හිත ආතති නැති වෙන්නේ හරියටියට බැලුවොත් විතරයි. ඕක සමාධිය කියලා ගන්නත් බෑ. සමාධිය නැත්තේ නෑ උතන. ඒ නිසා ඕකට සමාධිය කියපු ගමන් මට පේනවා මේ පටලවාගෙන ඉලක් වෙනවා. නිසා මේ විදිහට අරමුණ නොදැනෙන සලකුණු ගන්න බැරි Taman සංස්කරණය නොකරන මේ නොදන්න දැන තියෙනවනේ. එහෙම නැත්නම් ආතතිය නැත්නම් මෙන්න මේක මගේ හැබෑ නිවහන කරගන්න. අම්මගේ ඔඩොක්ක කරගන්න. ආවගේ පැලැස්ස කරගන්න. මුවාගේ පැලැස්ස කරගන්න පැලැස්ස කියට පසු ජොලියේ නින්නේ ඒකේ. ආන්නේ වගේ මේකට ക്ഷേම භූමිය කියලා සරුවචනන්සේ සඳහන් කරනවා. නිර්මල තන කියලා සඳහන් කරනවා. නික්ලේශී තන කියලා සඳහන් කරනවා. ප්‍රතිපදාව කියලා සඳහන් කරනවා. කෙලෙස් අඩු තන කියලා සඳහන් කරනවා. නැබැයි නිවන නෙවෙයි. නිවන නෙවෙයි. ඔතන ඉඳලා තමයි නිවනට කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා මේක වැඩි වැඩියෙන් කරන්න කරන්න නිවන පේන තෙක් මානෙට එනවා. නිසා ඕතෙන්ද ගියේ නැති කාගෙන්වත් උපදේශ අහන්න එපා ඊට පස්සේ. ගිය අහල වැඩක් නැහැ. ඔතෙන් ගියේ අවුණති කෙනෙක්ගෙන් මොන උපදේශ දුන්නත් එයා මේක අවුල් කරන්න උපදෙස් දෙන්නේ. ඔත එක්ක Taman Tamanට සරණ වෙන්නේ නැත්නම් ඔගේ යහපැත්තට ගිය කෙනෙකුගේ උපදේශයක් අරගෙන මේ ලෝකයේ ASCII දියටින් ගින්දර ගෙනියන්න වගේ ඕකට පුළුවන් නම් ඇසුර පාත්තන එකයි කරන්න තියෙන්නේ. හොඳයි. ත්වන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අතිපූජනීය නායක ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේ පැවසු පරිදි පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය වැඩිමිට උත්සාහ කරන්නේ නාසිකාග්‍රේට හිත පිහිටුවාගෙනයි මුලින්ම හරියට තැන්පත් වී හුස්ම ගැන ඇතුල් හා පිටවන අයුරු බැලුවෙමි. මෙයට ටික වේලාවකින් නොදැනීම අමතක වී දැන් මේ ඔබ වහන්සේට කොහොමද ඉදිරිපත් කරන විදිය කියා සිටී සිහිය නැතිව හිත දුරදිග ගිහින් සල්ප මොහොතකින් නැවත හුස්ම රැල්ලට එනවා හුස්ම රැල්ල ඇතුල් වන විට ගතවන වේලාව පිටවන විට ගතවන වේලාවට වඩා දීර්ඝ බව දැනේ විතක එය එසේම නැතිව වෙනස් වෙන බවක් වැටහේ. ඇතුළට ගන්නා හුස්ම නාසය අගදී රැලි නන්වමින් ඇදී එන බවත් ඊට වඩා පිටවන විට රස්නේ දැඩි බවත් පැහැදිලි වේ. කෙසේ වෙතත් තව ටිකකින් සුළු නින්දකට වැටුණාද දන්නේ නැතිව ගොස් නැවත කමටහනට සතිය පිහිටවේ. සක්මනේදී වැඩි වේලාවක් සතිය වම් පාදයේ සහ දකුණටද මාරු වෙමින් පිහිටයි. තනි කකුලෙන් වරින් වර හිටගෙන ඉන්න ආකාරයද වැටහේ. සක්මන් කිරීමේදී එකිනෙකට වෙනස් වන ස්ථානවල සතිය පිහිටන නිසාද වැඩි වේලාවකදී සතිමත්ව සිටිය හැකියයි සිතේ. ප්‍රශ්නය වන්නේ පරයන්කිය සහ සක්මනේදී වැඩිදුරටත් සතිමත්ව සිටීමට තවත් කළ යුතු යමක් ඇතනම් කියා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලීමයි. ඔබ වහන්සේට පැතුම් අයුරින් නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබේවා. අපවත් වෙන්නත් ඉස්සලා බෝඩ් ගන්න. ඒකට ගාලල්ල. කොහොම හරි මේකේ දැන් තියෙනවනේ ඔය දැන් ඉස්සලා සාකච්ඡා කරපු ප්‍රශ්නටයි මේකටයි දැන් ආස්වාස ප්‍රසවාස දෙක යම් තැනක හොඳට හුරු වෙලා assume වෙලා ගියාට පස්සේ නොදැනෙනවා කියන කතාවනේ අපි මේ මාතෘකා කරන්න උනේ. දැන් මේ දීප එකනටව කතා කරපු එකනට දෙන්නටම අභ්‍යාසය කරන්න තියෙන්නේ. ප්‍රසවාසී ඉවරච්චාම චිත්තක්ෂණයට කොහොමඩත් ඕකට යනවනේ. හුඟක් වෙලා යන්නේ ඉස්සර වෙලා. හැම ප්‍රසවාසයක්ම කෙලවර බලන්න කෙලවර ඔතෙන් ගිහිල්ලා තමයි යන්නේ. ඊට පස්සේ ආශ්වාස පටන් ගන්න ආයවර වෙනකොටත් ඔතෙන් යනවා. ඒක නිසා හැම ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැදම මේ නොදන්න දේ හැංගිලා ඉන්නවා. අත්විඳිට බැරි දේ හැංගිලා තියෙනවා. මේක පන්නන එක තමයි තෘෂ්ණාව කරන්නේ. අපි මේ සතිය හරහා තෘෂ්ණාවට ඉදනොදී බැලුවොත් හැම ප්‍රශ්වාසයක්ම ඉවර වෙන්නේ නොදන්න තැනකින්. හැම ආශ්වාසයක්ම ඉවර වෙන්නේ නොදන්න තැනකින්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේකේ ක්‍රමයේ හොයන්නේ යමක් දෙස බලන්න එපා ඒ දේ ගෙවෙන දෙස දිහා බලපන් ආස්වාසේ ප්‍රසවාසේ පෙන්වන්න හැදුවට බුදුහාමුදුරන්ට පෙන්වන්න ඕනේ ආස්වාසේ ගෙවෙන තැන ප්‍රසවාසේ ගෙවෙන තැන ඒක ඔය නොදන්න දේ ලේස මාත්‍රාවක් හැම ආස්වාසේ කෙලවරම හැම ප්‍රසවාසේ කෙලවරම තියෙනවා වමෙන් දකුණට බර මාරු කරනකොට මේ ඇවිදින වෙලාවේ වම ඉවර වෙලා දකුණ පටන් ගන්න අතරමැද හැමදාම මායාකාරී. ඒ නිදර්ශනයක් වශයෙන් කියනවා අපි හැම එකෙක්ම සාමාන්‍ය සිමෙන්ති කොටයක විතර බර තියෙනවනේ. සිමෙන්ති කොටයක් බරන්න මේ අතින් මේ අතට මාරු කරන්න යනකොට කොච්චර අමාරුද කියලා. දැන් මේ කකුලේ එකට එකට මාරු වෙනකොට මේ කිලෝ 50කට වැඩි ප්‍රදේශයක් කොහොම මේක ඉඳලා මේකට බර ගියාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න හිටියොත් ආශ්වාසයේ නිමාව පෙන්වන්න ඉස්සලා සමා වෙන්න වම් කකුලේ නිමාව පෙන්වන්න ඉස්සලා දකුණු කකුල වැඩාලලා. දකුණු කකුල නිමාව පෙන්වන්න ඉස්සලා වම් කකුල වැඩාලලා. ඒක නිසා මේක නිකන් 아무තු කරකැවිල්ලක් කරකැවෙනවා. ඊට වඩා කට් ඇන්ඩ් ඩ්‍රයි සිස්ටම් එකක් තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේදී. ඒක නිසා කියනවා ඊට පස්සේ වාඩි වෙලා ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන්න හැබැයි ප්‍රශ්වාසයේ නිමාව විශේෂණය කරගෙන ආශ්වාසයේ නිමාව විශේෂණය කරගෙන වම දකුණ බලනකොට වමේ බර දකුණට දෙන තැන දකුණේ බර වමට දෙන තැන ඒ සංසිද්ධියේ නිමාව නිරෝධය කියලා බුදුහාමර පාවිච්චි කරන්නේ මේ නිරෝධ සත්‍යයට යන්න තමයි අපි මේ දඟලන්නේ. අපේ මනස ඇදලා තියෙන්නේ පටන් ගන්නවා බලන්න. අපේ මනස ඇදලා තියෙන්නේ පෙරහැර බලන්න, පෙරහැරේ නිමාව බලන්න කියලා බුදුහාමර කියන්නේ. එචා මේ ලොකු වේව් එකේ නැත්නම් ලොකු තරංගයේ පුංචි පුංචි තරංග තියෙනවා හැම ආශ්වාසිකම නිකා නිමාව නොදැනෙන තැනක් හැම ප්‍රශ්වාසයේම නිමාව නොදැනෙන තැනක් හොඳට භාවනා කරන තේරෙනවා එක ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස 1000ක් හමාරක් තියෙනවා ඒ පුංචි පුංචි හැම ආශ්වාසයක් හමාරෙම ඔය ගෙවන් කිරීම තියෙනවා නොදැන්න තැන තියෙනවා ඒක පන්නකට යන එක තමයි අපි තණ්හාවෙන් කරන්නේ පේන දේ, දිලිසෙන දේ, දන්න දේ, මනින්න පුළුවන් දේ හරහා කතාව ගෙතුනට ඕකේ යටිපහතියක් තියෙනවා. මනින්න බැරි කිරන්න බැරි දැනෙන්නේ නැති ඒක අල්ලන්න අපි කියනවා යටිහිතට අවදි වෙනවා කියලා. ඉතින් මේ වගේ තැන් වලින් අවදි වුණාට පස්සේ ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් ආස්වාද ප්‍රසවාසය පාසා ආස්වාසක තියෙන පුංචි පුංචි ආස්වාසය පාසා හැම තැනම පැලිරක් තියෙනවා. එතකොට මේකට කියනවා ඝන විනිභෝගය කියලා. gediyak වශයෙන් ගත්තට ඒකකයක් වශයෙන් ගත්තට මේක එකතු කරලා හදපු පොකුරක් තියෙනවා. ඉරට මිටියක් අරගෙන ඉදල කිව්වා කිව්වට ඉලපත කිව්වට කූර කූර ගලවලා බලනකොට පුංචි පුංචි කූරු ගොඩක් එකතුලා තියෙනවා. අන්නේ විදිහට වෙන් කර වෙන් කර බලනකොට පේනවා එක කූරකින් කරන්න බැරි වෙදී ඉරතු මිටියකින් කරත හැකියි. නමුත් වෙන් කරලා ගත්තට පස්සේ එක කූරකින් ඒ ඉරතු මිටිය වැඩ ගන්න බෑ. ඒ වගේ මේ පුංචි පුංචි කොටස් වලට යන්න යන්න අපිට තේරෙන්න පටන් ගන්නවා මේක පාලනයෙන් තොරයි මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. එතකොට මේ අඳුර පාන්න මමෙක් වාසිබස් කියන්න මමෙක් ඉන්නේ නෑ. පුංචි පුංචි කොටස් වලට කැඩනකොට. ඒ කැඩෙන පැලිරි ටික තමයි ඔය බහුලව පාවිච්චි කරන්න. නමුත් ඉල්ලීම ඉදිරියට යන්න ඕන නම් හැම ප්‍රසවාසයක්ම නිමාව ඉවර වෙනකම් බලන්න ගාන්ටාරයකට ගහලා ශබ්ද ගෙවිලා යන හැටි බලන්න. ඒ වගේම හැම බත් පිටක්ම වළඳනකොට ඒකේ කටට ගන්නකොටම තියෙන මිහිරි රසක් ක්‍රමයෙන් ප්‍රසාඩු වෙන හැටි ආදි වශයෙන් හැම සංසිද්ධියකම මේක තියෙනවා. ඒකට අපි කියනවා ඒ වගේ තියෙන සංස්කාර ගතිය කියලා. නැතිවීම දැක්කට හොඳට බැලුවොත් හැම එකම නැතිවීමක් තියෙනවා. අන්න ඒක බලන්න පටන් ගත්තොත් ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ. සක්මන් කරනකොටයි එදිනෙදා වැඩවලයි ගොඩාක් මේ අත්දැකීම ගන්න පුළුවන්. හැබැයි ඒකට එකලස තියෙනවා. ඉඳගෙන ගත්ත සතිය ඉඳගෙන ගත්ත එකලස තියෙන්න ඕනේ. කියලා හොඳට බලන්න හිටියොත් හැම සංසිද්ධියකම ක්ෂය වීම තියෙනවා. ඒකට කියනවා කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කියලා. ක්ෂය වීම අනුව බලනවා, වැය වීම අනුව බලනවා, නිරෝධය අනුව බලනවා, අතහැරීම අනුව බලනවා. එතකොට ඔය බදා ගන්න හැටිව නෙමෙයි බලන්නේ අතහැරීම ක්‍රමය. ඉතින් ඒකට පොට පැදිලා තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව භාවනා ඉදිරියට දියුණු කරගන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සතිය වැඩිීමේදී සිත තබා ගත යුත්තේ තොලඟ හෝ නාසිකාග්‍රයේද එසේ නැතිනම් හුස්ම තුලද ආනාපාන සතිය වැඩිීමේදී සිත තබා ගත යුත්තේ කොතැනදයි යන්න පහදා දෙන්න. තිරුවන් සරණයි ඉතින් මේකට ලියවිච්ච පොතක් තියෙනවා මේ සක්මන් භාවනා කියලා පොතේ නම දාලා තියෙන්නේ සුවිමාලි කරුණාරත්න තමයි ලියලා තියෙන්නේ බුද්දිස් පබ්ලිකේෂන් එකේ ඉංග්‍රීසි සිංහලට දාලා නැහැ පොත ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ ඇතින්නියක්ගේ ලව් ස්ටෝරිය නම. පෙරහැර යනකොට ඇතින්නියක් හැපි හැපි ගිහිල්ලා ඇතෙක් එක්ක ප්‍රේම වදිනවා. ප්‍රේම සම්බන්ධයක් කරලා ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධ නිසා ගැප් ගන්නවා. ගැප් ගත්තට පස්සේ මේ ඇතින් ඉතින් හරිම සතුටින් ඊගාව අවුරුද්දෙත් ගිහලා බලනකොට ඒ බොයිෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එලිෆන්ට් බොයිෆ්‍රෙන්ඩ් හම් වෙලා ඉතින් බොහොම සන්තෝෂෙන් බෙන්කලකල ඉන්නවා අන්තිමට මේ ඇතිනි පන්සලකට ආйти ඇතින්නියක් හාමුදුරු ඇත්පැතිය විකුණු. වික්කට පස්සේ මේ ඇතින්ට හරිම කනගාටුයි. මොකද ඒක නිති සතුටට තිබුණේ. ඊට පස්සේ දවසේ පෙරහැරට ගිහිල්ලා එලිෆන්ට් බෝයි ෆ්‍රෙන්ඩ් බලනකොට එයා වෙන ඇතින්නියක් එක පෙම් කරනවා දකිනවා. එතකොට පෙරහැර කඩාගෙන ගිහිල්ලා අර ඇතින්නියට අනිනවා. ඒකට අලිකාරය අනිනවා මෙයාට පෙරහැර දිවත් පිළිවෙට හිටපන් කියලා. ඊට පස්සේ අවුරුද්ද බලනකොට ඒ ඇතාගේ කකුල කුණු වෙලා තියෙනවා පේන. ඊගව අවුරුද්ද යනකොට ඇතා පෙරහැරේ නැහැ. දැන් ඇතින්නියට පැටියක් නැහැ, ස්වාමි පුරුෂයෙක් නැහැ. ඉතින් අත්පන්තියේ ඉන්නවා ඉතාමත්ම කනගාටු වෙනවා. ෆ්‍රස්ට්‍රේටඩ්. අතිරික්ත ෆුල් පැනික් ෆ්‍රස්ට්‍රේෂන්. ඉතින් දැන් කරන්න දෙයක් නෑ. ඒකට මේ වගේ පන් මේ වනමඩුවේ නෑනි කෙනෙක් ඇවිල්ලා මේ කියලා දෙනවා ආනාපාන සති භාවනා කරන්න හැටි. ඇති නීතා ගන්නවා දැන් කලකිරලා නෙන්නේ භාවනාවක් කරන්න ඕන කියලා බලනකොට උඩුතොල නැහැ. හරිම ප්‍රශ්නේ මේ ලියන එක්කනට වෙච්ච දේ වෙලා තියෙනවා. ආනාපානේ කරන්න ඕන උඩුතොල නැහැ. ඉතින් ඇතින් හිතා ගන්නවා වැඩේ කියලා වෙනවා. මට භාවනා කරන්න බෑ කියලා. දැන් ඊට පස්සේ තවත් අප්සෙට්. නැත්තම් තිනකොට මේ මෑනියුම ඇවිල්ලා පහුවෙන්ද කියනවා උඩුතොල නැත්තම් සක්මන් කරන්න කියලා. ඊට පස්සේ ඇතින් මේක හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට මේ කකුල බිම තියෙනකොට වැල්ල තේරෙන්නේ නැහැ. රළු ගල් පෑගෙනවා තේරෙනවා. ඊට පස්සේ එතනින්ද සක්මන් භාවනා උගන්නලා ඒ ලස්සන පුංචි කතන්දරයක් කියලා දෙනවා. බැරි දේවල් මොකක්වත් හොයන එක නෙමෙයි භාවනා කරන කියන්නේ තියෙන දේ පටන් අරගෙන යන එක. මේ බෞද්ධයන්ට විතරයි මේ කුණු අරපේ සිද්ධ වෙන්නේ. වෙන කිසිම ආගම කෙනෙකුට භාවනා කරුවොත් පටලවා ගන්න. යාට කියන්නේ වාඩි වෙලා තීනදී බලන්න කිව්වොත් මට නාසිකාග්‍රේ පේන්නේ නැහැ, මට ආනාපානෙ පේන්නේ නැහැ, මට ප්‍රශ්වාසෙ පේන්නේ නැහැ මොනවද මේ හොල්මන්? පේන දේ කියපන් කිව්වම නොපෙන්දී රාශියක් කියනවා කියන්නේ මොන රාමුවක් කරගෙනද ගිහිල්ලා තියෙන්නේ මොන හිතවිල්ලක් කරගෙනද ගිහිල්ලා තියෙන්නේ ඒවට තමයි මනෝ විකාර කියන්නේ ඉතින් චින්තාමය ඥාන ඉස්සර වෙන කවදාකවත් ප්‍රත්‍යක්ෂයක් නැහැ එනිසා ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා විපස්සනා වෙදී නෑ බෑ කියන වචන දෙක කවදාකවත් යෙදෙන්නේ නෑ. තියෙන දේ කියන එක නෙදී. ඒකට ආගෙන ඉන්න මිනිහට තේරෙනවනේ කැඳේ ගල බෙරුවා වගේ. මට ආනපාන පේන්නේ, මට ප්‍රස්වාසය පේන්නේ, මට නාසිකාග්‍ර පේන්නේ, මට උඩුතල පේන්නේ නැහැ කියලා කියන්නේ මේ මොනවදෝ බලන්න හිතාගෙන ගිය ගමන. ඉතින් පටන් ගත්ත දැනෙන ෆ්‍රස්ට්‍රේෂන් තමයි. පටන් ගත්ත ඉඳලා පශ්චාත්තාපය. ඉතින් ඒක නිසා මම කියනවා මේ මූලික උපදේශ පන්තිය නැවත අහන්න තමයි ඉඳගෙන ඉඳගෙන ඉන්න බව බලන එච්චරයි. ඒකට අතිරේක ලාභයක් තමයි ආනාපානෙ. පේනවනම් යනවා. පේන්නේ නැත්නම් නිකන් අවශ්‍ය නැහැ. ඊටත් වඩා ටිකක් ඉස්සරහට ගිහලා වාක්‍ය දෙකක් එකේ දේශනාවේ තියෙනවා. හොඳට භාවනා කරපු කෙනාට ආනාපාන නොපෙනීම නිසා නෙවෙයි ආනාපාන සියුම් නිසා ඉඳ ගන්නකොටම පෙන්නේ ඉන්න බව විතරයි. එතනින් මේ යන්න පුළුවන් ආනාපානට කතා කරන්නේ නැතුව ආනාපානේ ආරම්භ කරන්නේ නැතුව. ඒ නිසා මේ පුත්‍රචාන් වහන්සේ මූණ දීප ප්‍රශ්නේ පොඩ්ඩක් හිතන්න. මනුස්ස මනසට කවදාකවත් කියන දේ ඇහෙන්නේ නැහැ. එයාට අහන්න ඕන දේ කියන ගුරුවරයා ගාවට යන්න තමයි මනස කියන්නේ. මට ඕන දේ කියන ගුරුවරයා තමයි ගුරුවරයා. එතකොට මේ ගුරුවරයා කියන්නේ අහන්න කැමති නැහැ. එනිසා ඒකට සරල උත්තරේ අර මූලික බණපටියට 10 සැරයක් අහන්න. දහසරයක් අහන්න. ඒක කියලා තියෙනවා මේ භාවනා ගැන ප්‍රශ්නයක් ඇති කරන එක නෙවෙයි. අනිච්ඡානක පේශින් මාර්ගයෙන් කිචු වෙන දෙයට පිටමනක් ඉඳ තියලා ඉච්ඡානක ප්‍රේතින් වලින් කරන දේ නතර කරලා මේ පේන දේ කියන්නේ ඉච්ඡා. ඉබේ සිදුවෙන දෙයට වෙන්න ඇරලා ඒක තමයි පේන දේ කියන එකයි තියෙන්නේ. නොපෙනෙන දේවල් යමක් කරමින් විස්තර කරන එකවත් නෙවෙයි. මම මේකට ආන්නේ පරියන්ක භාවනාව ගැන. ඉතින් ඒ නිසා මම මේ ප්‍රශ්නට උත්තර දුන්නේ නැහැ. මම ඉල්ලීමක් කරනවා මූලික උපදේශ පන්තිට අමුකම් දෙන්න කියලා මේ ප්‍රශ්න කරුවෝ කාර්යයට. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිමිට වාඩි වී විනාඩි 10ක් පමණ ගතවන විට සමාධියටපත් වීම භාවනාවේ දියුණුවක්ද සමාධියටපත් වූ පසු කුමක් කළ යුතුද එසේම සිටීම සුදුසුද තෙරුවන් සරණයි මම කියනවා මේ සමාධිය කියන වචනේ අයින් කරලා ආනාපානෙ දන්න තැන ඉඳලා විනාඩි 10කින් නොදන්න තැනට යන කතාවක් තමයි මගේ වචන වලින් මම කියන්නේ. අන්නේ කතා ප්‍රවෘත්තිය මට කියන්න මේක සමාධියද මේක ප්‍රඥාවද අභිඥාද කියන නම් පස්සේ දාගන්න පුළුවන්. ආනාපානෙ වැටෙන වෙලාවේ කොහොමද වැටෙන්නේ කියන්නේ. එතන ඉඳලා ඒ නොවැටීම දක්වා පිළිවෙල. ජවනිකා ටික විස්තර කරන්න පුළුවන් නම් IT ඩිග්‍රීස් දෙකක් ගත්තා. ইনফরমේෂන් ටෙක්නොලොජි කෙලවරම ඔබ තමයි. යමක් බලලා ඒ දන්න තැන ඉඳලා නොදන්න තැන දක්වාම විවර කියන. මේ ගියේ මට සමාධියට ගියේ මේ අභිඥාව වලට ගියේ මේ ධ්‍යාන වලට ගියේ කියලා නම් වණන් දාගත්තොත් අපේ මේ කතාවේ තියෙන ප්‍රායෝගික පැත්ත නැති වෙලා නම් වණන් ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා මේ කියන කෙනා ආනපානෙ පෙනිච්ච විනාඩි 10 විතර විතර කරනවනම් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ මේ දාලා තියෙන සමාධිය මට අදාහ ගන්න අමාරුයි. එහෙම නැත්නම් මේ වචනේ අර්ථය මට එන්නේ නිසා කමඨහන් වාර්තාවට Taman අරමුණක් ගන්නනේ ඉඳගෙන ඉන්න එක හෝ ආනපානේ හෝ වැටහෙන තැන ඉඳලා ඒක විපරිණාමයි. බලන්න බලන්න යනකොට යනකොට මොකද වෙන්නේ? එච්චරයි දැනගන්න ඕනේ. නැති වුණාට පස්සේ තියෙන එකට නම් දාන එක අපි පස්සේ කරමු. ඒ දක්වා ගිය පරිණාමය විපරිණාමය වෙනස් වෙච්ච හැටි කරුණා කළ ඉදිරිපත් කරා නම් මට මේට වෙලිය සහභාගී වෙන්න පුළුවන් ප්‍රශ්න නැත්නම් යන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්නය පූජනීය ස්වාමින් වහන්සේ අවසරයි. සක්මන් කිරීමේදී ඔසවනවා, තබනවා යයි කෙටි වේලාවක් මෙනෙහි කරන විට අරමුණ මෙනෙහි කිරීමකින් තොරව සක්මන සිදුවේ. වැලි මුහුත් වැලි මුහුණ මත ලං වී සේ පෙනේ. වැලි කැට දීප්තිමත් උනාසේ හැඟේ. නැවත පෙරසේ පොළොව මත තිබෙනු පෙනේ. පාදයට අවස්ථානයේ තිබුණත් මෙනෙහි කිරීමක් සිදු නොවේ. දැසේ බරගතියක්ද මත්ුණා වැනි හැඟීමක්ද දැනුනි. සිතට අරමුණු නොගෙන සතිය පිහිටවාගෙන සක්මන් කළෙමි. මෙසේ කිරීමේදී නිරන්තරයෙන් හුස්ම රැල්ලට හිත යයි. එය ප්‍රකට වේ. වරක් සක්මනේදී ඉනෙන් පහළ කොටස ඇටසැකිල්ලක් ඇවිදින වාසේ දැනිනි. මූල කමඨහන මෙනෙහි නොකර සක්මන් කරන්න එපා යයි ඔබ වහන්සේ කී වගක් මතකයි. එහෙත් මට નિરાයාසයෙන්ම මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කෙරේ. මේ පහදා තවදුරටත් උපදෙස් දුන මැනව මේ සම්බුද්ධ ශාසනයට ධර්ම ජීවයක් වූ ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඊට තොරතුරු පටලවිලක් වෙලා තියෙන්නේ අපි අර බහ තෝරනකම් නැත්නම් භාෂාවක් ඉගෙන ගන්නකම් අපි අයන්න අල්මයන්න මා යන්න අම්මා කියලා අකුරු අකුරු කියනවනේ පස්සේ භාෂාව තේරුම් ගත්තා පස්සේ ආනල් මන් මායන කියනෝනේ අකුරු දකිනකොට අම්මා කියලා දන්නවා අර්ථයක් තේරෙනවා ඉතින් ඒ එතෙන්ට එනකන් අකුරෙන් අකුරු කියවන්න එතෙන් එනකන් මෙනෙහි කරන්න ඕනේ යම් මට්ටමකට ගියාට පස්සේ අකුරෙන් අකුරු කියවන්න ඕනේ නෑ වචනෙන් වචන කියවන්න ඕනේ නෑ වාක්‍යෙම කියවනකොට අර්ථය එනවා ඉතින් ඒක ඒ පුංචි ළමයින්ට කිව්වොත් එහෙම හදන කළ කතා කරන්න නැතුව භාෂාව ඉගෙන ගන්න බෑ කතා කරපල්ලේ කියලා. ඒ වාක්‍යයයි යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙකුට දෙන උපදේශයයි පටලවා ගත්තොත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා සක්මනට යනකම් මෙනේ කරන්න. පුරු කර ගන්නකම් හැබැයි වෙනකම් මෙනේ කරන්න. ඊට පස්සේ දක්ෂකම තමයි මෙනේ නොකර gediya පිටින්ම බලාගෙන මම ඇවිදින බව දැනගෙන සක්මන් කරන්න පුළුවන්. ඒකට උනන්දු කරවන්න මං කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ ඔච්චරයි. ඉතින් එනකම් මෙනේ කරන්න. ඊට පස්සේ බලන්න මෙනේ නොකර යන්න පුළුවන් නම් මෙනෙහි කිරීමේ ක්‍රමයේ පැත්තක තියන්න අවශ්‍ය උනොත් ගන්න දිගට කරගෙන යන්න. ඉතින් ඒ වගේ නිකන් බයිසිකල් එකක් පදින්න ගියා. අපිට පටන් ගන්නකොට හැන්ඩල් එක අතහැරලා බයිසිකල් පදින්න ඉගෙන ගන්න බෑ. ඉතල හැන්ඩල් දෙක දෙක අත් දෙකෙන් අල්ලලා පුරුදු වෙන්න. පුරුදු එක අතක් අතහැරලා කරන්න. ඊට පස්සේ අත් දෙකම තැල්ලේ යතේ. ඒ වගේ වාහනේ ගියර් ටික දා ගන්නවා වගේ එක වෙලාවට මොකක් හරි විගිරයක් ඇමිල්ලා තියෙන ඒ වාහනේ හැටියට. ඒ නිසා මෙනෙහි කිරීම උපක්‍රමයක් විතරයි මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒක අවුලක් කරගන්න යන්න එපා. gediye pitima දක්පම් කරන හැටි පේනවනම් සතිය තියෙනවනම් එහෙමම යන්න. දිගින් දිගට යනකොට තමයි තේරෙයි මේ සක්මනේ හිත තැම්පත් වුනාමයි පර්යංකේදී හිත තැම්පත් වුනාමයි දෙකම එකයි. අන්නේ වෙනස නැති වෙනකම් පරියංකේ සහ සක්මනේ කියන වෙනසක් නැහැ. එදින්දා වැඩ කරනකොට වෙනසක් නැහැ කිය හැම වෙලාවෙම මම ඉන්නේ හුදේකලාවේ මම ඉන්නේ විවේකයේ මම ඉන්නේ විස්රාමයේ කියන තැන තැනකම මේක බහුල කරන්න ඕනේ බහුලීකත කරන්න ඕනේ ඒක තමයි කියන්නේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මීට වසර කිහිපයකට ප්‍රථම මෙම භාවනා මධ්‍යස්ථානයේ උදේ වරුවේ සෑම දිනකම පැය භාගයක් පැය තුන් කාලක් පමණ භාවනා කළෙමි. මාස 3ක් පමණ එක දිගටම භාවනාවේ යෙදී කනට ඇහෙන ශබ්දද නෑසෙන සේද හුස්ම රැල්ල නොදැනෙන සේද ශාරීරිය ඊතා සැහැල්ලු බවක් සේද දැනිනි විතක ඊතා සැහැල්ලුව පාවෙන ලෙසක් දැනී ඇත මා දැන් මාස කිහිපයක පෙර සිට නැවත භාවනාව ආරම්භ කළත් පෙර තිබුණු තත්වයට පැමිණ නැත. භාවනාවට වාඩි වූ පසු මුහුණේ ඊතාසියුම් සතුන් නලියනසයක් දැනේ. එවිට අතින් මුහුණ පිසීමට සිටේ. මුහුණේ නලලේ නාසය උඩු කඩි වැනි සතුන් නලියනසේ දැනේ. මේ අවස්ථාව මුලින් මා භාවනාව ආරම්භ කළ කාලයේ දැනිනි. එහෙත් සමාධියට පැමිණි පසු මොහුණියේ නලින ස්වභාවය නතර වුණි. මගේ ප්‍රශ්නය මේ ස්වභාවය සාමාන්‍ය දෙයක්ද? සතිය පිහිටුවමින් සමාධියට යාමට මේ බාධාවත්ද? මුලින් මා භාවනාව තුලින් ලැබූ වෙනස සමහර අවස්ථාවල මා අන් අයටද පහත් පවසා ඇත. මේ පැවසීම නිසා මුලින්ම මා ලැබූ වෙනස දැන් නොලැබෙන්නේද? අනුකම්පා කර පිළිතුරු ලබා දෙන්න. මේකට කර්ම දෙපැත්තකින් කර්ම දක්වන්න ඕනේ. අපි කැලයක් පැඳින් පාරක් කෙලි කරගෙන යන්න පටන් ගත්තොත් ඒ පාර ලකුණු හිටිනවා. ටික කාලයක් නොගින් හිටියොත් ආයෙ තනකොළ වැටෙනවා. ඊට පස්සේ ආයේ ඒ පාරේ යන්න ගියොත් සාමාන්‍ය විදිහට යන්න බෑ කට්ටක් හරි අරගෙන කප කපා යන්න බෑ ලොකු ගස් නැතිකම Tamanට තේරෙයි. පරණ පාරක් අලුතෙන් විදි කරනකොට එහෙට මෙහෙට දුන ලන්ද තියේයි ලන්දු පඳුරු තියේයි හෙලි කරන්න වෙනවා හැබැයි ඉස්සර තරම් ලොකු ගස් කපන්න වෙන්නේ නැහැ. ඒ වගේ භාවනා කරන කාලයක් නොකර හිටියොත් ආයෙ පුංචි පුංචි තනකොළ වැවෙනවා. ඊට පස්සේ ඒ පාරේ එල්ල යන්න බෑ. ආයෙ පොඩ්ඩක් වීසිකත්වකින් වගේ ගහගෙන ගහගෙන යන්න ඕන හැබැයි ලොකු ගස් නිසා වාසියකුත් තියෙනවා. ඒක නිසා යම් ගැම්මක් භවනාව ඇති කරගත්තොත් ඒක නිතිපත පවත්තන්න සතත අභ්‍යාසයේ නිති අභ්‍යාසයේ තියෙන්න ඕනේ. ඒක මිස කැලේ නිකන් තියෙන්නේ නැහැ. මෙතන යන්නේ නැත්නම් කැලේ වෙනවා. ඒ නිසා භවනා නොකර ඉන්න වෙලාවෙදී නීවරණ වැඩෙනවා. දෙක ඉස්සල්ලාම ඉස්සල්ලාම භාවනා කරනකොට ලැබෙන මූලික සිලිලාරේ මූලික ප්‍රමෝදය නැවත නැවත ලැබෙනකොට අඩුයි. ඒක ඉතින් ලෝකේ ස්වභාවය. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම දවසක Tamande එක හම්බෙලා කාර්යයක් භාවනා නොකර ඉඳලා ආයෙතෙන් ගියාට ඒකම ලැබෙනවා. නමුත් එච්චරම රස නැහැ. ඒ කාර්යයට හොඳට බඩගින්න ඉන්න මිනිස්සුකට පළවෙනි බත් පිට හරි රසයි. දෙක තුන හතර පහ ගිලපත් පිටු 20 කනකොට එපා වෙනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. නැත්තම් අපි උදේ ඉඳලා ඇඳනකම් කකයි. හැම දෙයකම ඒක තියෙන නිසා මේක මන්දෝත්සාහය වෙන්න කාරණාවක් නෙවෙයි. භාවනා વિશે පිහිටලා කටයුතු කරලා නැහැ. සතත අභ්‍යාසය කරලා නැහැ. නමුත් ඉෂ්ඨ හානියක් වෙලා නැහැ. අදිෂ්ඨාන කරගන්න යමක් උපයාගත්තට පස්සේ කාර්යසා කරන්න නම් නීති අභ්‍යාසය යෙදෙන්න ඕනේ. මේක ගැන කියනකොට මට මතකයි ඉන්දියාවේ ඉන්න එක්කෙනෙක්ම ඔස්තාද් අල්ලා රක්ඛා කියලා හිටපු ඔය රවි ශංකර්ලාගේ එහෙම ගුරුනාංශ ගැන කියලා තියෙනවා. එයා ගෝලියොත් එක්ක ගෝලයන්ට උගන්වනවා. එතෙන් ගන්නේ සම්ප්‍රදාන කූල දර්දිය ඇදලා ශාස්ත්‍රය ඉගෙන ගන්න එක සරස්වති පූජා අපි විතර කරන්නේ. ඉතින් ගෝලෝ හැමදාම පැය 8ක් මේ සිතාරේ වාදනය කරන්න ඕනේ, පුහුණු කරන්න. ඒකල අවුරුදු ගණන් කරන්න ඕනේ. ගුරුනාංශ පැය 9ක් කරනවා. හැමදාම ඉතින් දන්න කෙනෙක් කියලා අහලා තිනවා දැන් ඔබතුමා මේ පුහුණු කරන කටට පැය 8ක් කරනවා. ඔබතුමාට පැය 9ක් කරන්නේ මොකද්ද මේක ඇති වැඩේ? ඉතින් මේ කොහොමද මේක පරිපූර්ණත්වයට යන්නේ? දැන් මේක ජීවිත කාලෙම යන එකක්. මට එක දවසක් පැය 9 කරගන්න බැරිුනොත් මම හෙට සිතාරේ ගන්නකොට මගේ දක්ෂම ගෝලයා ගන්නවලු සර් දෙයිය වැඩේ කරගන්න හම්බලා නැහැ කියලා. දවස් දෙකක් කරන්න බැන්න මගේ ගෝලෝ සේරම දන්නවලු මට දවස් දෙකක් මිස් කරලා ඉන්නේ. දවස් 3ක් බැන්නොත් මුළු ඉන්දියාවම දන්නවලු. එනිසා ඒක මගේ ශිල්පේ. ඒක මගේ දේව පූජාව. ඒ නිසා මම හැමදාම පැය 9ක් සිතාර වාදනය කරන්නේ මේ වත කරනවා. ඒ ශිල්පේ අල්ලන කෙනා මේ කාටවත් සන්තෝෂ කරන්න ඕ අලුත් යමක් ඉගෙන ගන්න දෙන්නේ ඒක කරන්නේ. ඒ ශිල්පයට කරන වතපිරිවෙතක් වගේ. ඒ නිසා අපි කවදා හරි එතෙන්ට එනකන් දැන් අපි කොච්චර ಜಾති කෙරුවත් බත උපයන්න කොහොම හරි මහන්සියෙන් ඉපයි. කරගත්තෙන් දැන් කවුද ගන්නද? අන්න ඒ වගේ මේ මනසට අවශ්‍ය බත මනසට අවශ්‍ය කරන මේ ආහාර සඳහා අපි මේ කරන සැලකිල්ල එක පැයකින් අඩු කරපු ගමන් කොට දාපු මාළුවෙක් වගේ හිත ගැහෙනවා. හිත සැලෙනවා. මේකට අන්තිමට අපි ගෙවන්න ඕනේ වන්දි ගෙවන්න ඕනේ මානසික අසහන කියනවා කායික අසහන කියනවා සනීප කරන්න බැරි ලෙඩ කියනවා යක්කු ගැහුවයි කියනවා নানা ප්‍රකාර දේවල්. නමුත් නිත්‍යපතා හැමදාම මේකට අවශ්‍ය ඒ වතපිලියොත කරනවා නම් මේක පිපිලා ඉන්න පටන් ගන්නවා පුදුම. ඒ නිසා කවදා හෝ සතත අභ්‍යාසයට යන කන්නිති අභ්‍යාසයට යනකම් අපි හොද හොද මඩේ දාන පිළිසක්. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න අපි පෙරපින් කරලා තියෙනවා නම් මේ ගත්ත දේ බිම නොතබා දිගට අරගෙන යන එකෙන් තමයි ශිල්ප තියෙන්නේ. එහෙම කරනවා නම් භාවනාව නෙවෙයි මොන ශිල්ප කෙරුවත් නිවන් දකින්න. නිත්‍ය අභ්‍යාසය කරනවා නම් ඕනම අභ්‍යාසකෙ කෙලවර නෙවෙයි. භාවන තමයි කෙටිම ක්‍රමේ. ඒ නිසා අදිෂ්ඨානයක් කරගන්න අපිට පෞරුෂත්වයක් තියෙනවා නම් පිටකොන්දක් තියෙනවා නම් ආධ්‍යාත්මයක් තියෙනවා නම් ආගමික හැඟීමක් තියෙනවා නම් දවසට මෙච්චර ප්‍රමාණයක් මම දානවායි කියලා ඉතින් සමහරු ඒදී අහනවා දවසට වැඩිම ප්‍රමාණය කොච්චර භාවනා කරනවද? මං කියනවා පැය 24කුත් පැය භාගයක් කරන්න කියලා. මොකද ඉන්නේ පිට ඉන්න හැම තැනම ජරා. කෙලස්. ගොඩ දාපු මාළුව වගේ හිත සැලෙනවා. ඒ නිසා ටික ටික ටික ටික වැඩි කරන්න කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සතිය පවත්වා ගැනීම සඳහා ආනාපාන සති භාවනාවට අමතරව කායගත සතිය, මරණ සතිය වැනි භාවනාවන් වැඩිමෙන්ද සතිය පවත්වා ගැනීම යෝග්‍යතයි කරුණාවෙන් විස්තර කර දෙන්න. ස්වාමින් වහන්සේට දීර්ඝායු ලැබේවා. ඉතින් කායගත සතියක් තමයි ආනාපාන සතිය. ආශ්වාසයේ කෙලවර බලනවා කියලා කියන්නේ මරණානුස්සතිය තමයි. ප්‍රසවාසයේ කෙලවර බලනවා කියලා කියන්නේ මරණානුසතිය තමයි. ඒ නිසා සර්වඥාන්සේ මේ ආනාපාන කියන එක ඇතුලේ ඔක්කොම සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒක තව ආලවට්ටම් කරන්න ඕන. ඒක තව විසිතුරු කරන්න හදනවා. ඉතින් අපි ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වා දසරත රජුරුවන් ඉන්න කාලේ හොඳ කක්කොටු කක්කොට්ටු අල්ලන මිනිස්සේ කක්කොටු කියන කකුලුව ලොකු ධාතු ඌට අමුණට විශාල කකුල අඳුවා. ඉතින් රජුරණ කියලා දුන්නාට පස්සේ පුරෝහිතයන් යවවලු මේ මොකද්ද මේකෙන් කරන්න කියලා. ඉතින් ගා දවසක් බුදියන් ඉඳලා මිනිහා කවල මේකෙන් බෙරයක් හැදුවොත් රජුරංග රාජධානියට එන්න ගහන්න පුළුවන් කියලා. මුත්තට බෙර ඇත් එකක් බැඳලා ගෙනලා ගහපුවාම පුතුම විදියට රාජධානියටම එනවා. අර බෙර ගහන්න පුළුවන්. ඉතින් මේක ගබඩාවේ තිබ්බට පස්සේ ඉතින් මේකේ වටිනාකම නිසා හැමදාම බණ්ඩාගාරික ඇවිල්ලා කියනවා ඔබතුමාගේ ගබඩාවේ මෙච්චර වටිනා බෙරයක් තියෙනවා. ඉතින් රජුරෝ හිතවලු දැන් මේක නිකන් දෙන නිසා මේකට මැණික් කොබ්බන්න ඕනේ කියලා. ඉතින් මැනික් කාර්යයක් ගන්න මැනික් කෙපුවාට පස්සේ අරක බුක් බුක් ගන්න පටන් ගත්තා. ඔය වැඩි වැඩ කරන්න ගියාට පස්සේ කෙලව ගන්නවා කියන්නේ ඕන ඕක තමයි. මේ තියෙන එක අල්ලගෙන පුළුවන් එක දිගේ යන්න අන්තිමට සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා කියනවා දසරත රජු වගේ බෙරේ වගේ මේ ආලවට්ටම් කරන්න යන්න එපා පරෝජනේ සලකලා වැඩේ ගන්න. අන්තිමට සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ටිකක් දිග එකක් ස්වාමින් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් සක්මන් භාවනාවේ යෙදෙන විට මුලදී වම දකුණ ලෙස නිහඬව කියමි වේගයෙන් සක්මන් කළ අතර පසුව වම ඔසවමි තබමි දකුණ ඔසවමි තබමි ලෙසද අනතුරුව වම ඔසවමි යවමි තබමි ලෙසද දකුණ ඔසවමි යවමි තබමි ලෙස ඊතා සෙමින් දෙපැයි දෙපාය කෙරෙහි අවධානයෙන් සක්මන් කළෙමි එවිට වම් පාය එසවීම ඉදිරියට යැවීම විලුඹ පොළව මත ගැටී අනතුරුව පතුලේ ඉදිරි පසත් ඇඟිලි පොළවේ ගැටෙන අයුරු සහ අනතුරුව දකුණු පාය එසවීමත් සමග වම් පාදයේ පොළව මත තදවන අයුරුත් සිහින් කුඩා වැලි කැට හා කුඩා ගල් කැටද යටිපතුලේ දකුණු පායට තෙරපෙන අයුරුත් හොඳින් වැටහුණා. ඒ අතරම වෙනත් සිතවිලි මනසට ඇති වූ ඇතුළු වූ අතර ඉක්මනින් ක්‍රමයෙන් ඒ වයින් නැවත සිත සක්මනට යොමු කිරීමටද උත්සාහ කළෙමි. දැන් මම සක්මන් කරන බව පමණක් සිහියේ තබාගෙන දෙපා වෙත අවධානයෙන් සක්මන් කරන අතර පෙර පරිදි මගේ දෙපා වම දකුණ ලෙස එසවෙන බව පොළවේ ගැටෙන බව පෙර පරිදි වැලි මත තදවන බව ආදී මට හොඳින් අවබෝධ වේ. නමුත් මගේ ගමන වේගවත් වේ. මට දැන් මගේ සක්මන කෙරෙහි අවධානය හොඳින් විනාඩි 5ක් 7ක් පමණ වෙනත් සිතිවිලි නැතුව පැවැත්විය හැකිය. පසුව වෙනත් සිතිවිල්ලක් ඇතුළු වුවද ඒ ඉක්මනින් අවබෝධ වී ඉන් මිදී නැවත සිත දෙපා වෙත යොමු කළ හැකිය. එවිට මට සතුටක් ඇති වුවද මම එයද නොසලකා අතහරිමි. මෙය මගේ සතියේ දියුණුවක්ද මම මේ කරන දේ වැරදිද නිවැරදිදයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දුන මැනව තෙරුවන් සරණයි මේ මේ විදියටම කරන්න එතකොට ප්‍රශ්න සැක වික්ෂිප්තතා නැතුව Tamanට මේක සාතික වෙයි. ඒ නිසා තව අත්දැකීමේ අඩුකමයි කියන්නේ යන පාර හරි. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ශරීරාංග මෙනෙහි කරමින් වරහන් ඇතුලේ සිරස නලල මුහුණ උදරය ආදි වශයෙන් කරන භාවනාවක් පිළිබඳව දැන ඇත්තිමි. මෙම භාවනාව දිගටම එමායුරින් මෙනෙහි කරනවාද එසේ නැත්නම් ටික වේලාවක් ප්‍රගුණ කර නැවත සූපත් වේවායි අවසානයේත් කරගෙන යා යුතුයයි පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ නිසා මේ මූලික කමඨාන් පන්තිට උපදෙස් හුම්කම් දෙන්නේ. එතකොට නම් මට වගේ කියන්න පුළුවන්. එහෙම නැතුව මේ එක එක කීව කරන එක නෙවෙයි. මං කියන්නේ මේ මං කියලා එකම විතරයි හරි කියලා. නමුත් මට සාකච්ඡා කරන්න පුළුවන් ඒක විතරයි. ඒක අහලා නැතුව මේ කතා කරලා තියෙන නිසා මම ඉල්ලීමක් කරනවා මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ යම්කිසි යෝගාවචරයෙකු ඊතා හොඳින් භාවනා ප්‍රගුණ කරන්නේ වුවද දෛනික දිවි පැවත දුෂ්ශීල ලෙස ගත කරන පුද්ගලයෙකු නම් ඔවුන් තම අපේක්ෂිත අරමුණ කරා ළඟාවන්නේ ද එසේ නැතහොත් කුසල් අකුසල් මෙන් වෙන් වෙන්ව ඵල විපාක දෙනවා පහදා දෙනු මැනවි තෙරුවන් සරණයි. ඉතින් අනුංග පිළිබඳව නම් කියන්න දන්නේ මේ අහන කෙනා මොකද්ද කරන්න කියලා කියනවනම් අපිට සාකච්ඡා කරද්දී සභාවට ගෙනල්ලා උසාවියට කැඳවලා. අල්ලපු කෙනෙක් නාගේ නාඩි බල්ලා මෙයාට බේත් කියන්න අමාරුයි. ලෙඩා එන්ඩෝ ඉතින් ලෙඩා ගෑණි කියලා මේ කිරි හොදා කියනවා වෙද මාත්‍ය නෝනගේ අත අල්ලනකොට මම කැමති නැහැ නෝන මම වෙද මාත්‍ය මගේ අත අල්ලලා නාඩි කියන්නේ මම නෝනගේ අත අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් උකරන්න බෑ. ඒ නිසා කරුණා කළා අදාළ දේ ගන්න අපිට අදාළ දේවත් කරගන්න බැරි ජීවිතයක් තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සු ගැන කුමන කතාවක්ද? ඒ නිසා කරුණා කළා මාතෘකාවට අදාළව කතා කරන්න චරිතයෙන් අප සම්පාදනය කරන්න. Taman අධ්‍යක්ෂණයෙන් සම්පාදනය කරන්න අනුන්ගේ දේවල් කතා කරන්න පොඩ්ඩක් ඉන්න කවුතුම මේ මෛත්‍රී දරුවචනanse ආවම අහන්න. එතකොට කියලා දෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමින් වහන්සේ අනිදස්සන විඥානයේ කරුණාකර පැහැදිලි කර දෙන්න ඊළඟ කොටස ත්‍රි හේතුක ද්වි හේතුක අහේතුක ප්‍රතිසන්දිය වේලාව තිබේ නම් පැහැදිලි කර දෙන්න තිරුවන් සරණයි අපි ධර්ම දේශනාවට ගමු ඒක ධර්මකමට අනුසුද්ධ කරන ලාවදී ඒ වගේ මාතෘකා ගන්න මාරි ධර්ම දේශනා අවස්ථාවක් આવත් මම සලකා බලනවා. මේක ටිකක් දිග ප්‍රශ්නයක් ගරු ස්වාමින් වහන්ස මා භාවනා කරන විට එක් අවස්ථාවකදී අතපය සිරුර හෝ නොසෙල්වි එක්තරා තත්වයකට මාපත් වෙනවා ඒ විනාඩි කිහිපයකින් අඩු වී නැවත නැවත මතු වී නැවත නැවත නැතිව පළවෙනි தത്വයටපත් වෙනවා. එසේ නැවත නැවත පත්වන විට සිරුර තුල දියරයක් හෝ සුළඟක් වැනි යමක් දිව යන බවක් දැනෙනවා. එය සමහර විට ඊටා වැඩි වී සිරුර තුල දෙදරන ගතියක් දැනෙනවා. මේ සම්බන්ධ මා දැනුවත් වී නැහැ. සමහර විට එය දරා ගන්නට බැරි තත්වයකටපත් වූ විට මා භාවනාවෙන් මිදෙනවා. මේ මගේ භාවනා ක්‍රමයේ වරදක්දයි මා නොදන්නා බැවින් මෙසේ අසමි. සමා වෙලා මේ தત્ත්වය පහදා දෙන්න ප්‍රීති සුඛ වැනි දේ සමගින් එමගින් දැනගත්තත් ඒ අවස්ථා ගැන අපට වැටහීමක් නැහැ. ඒ ගැනත් ඔබ වහන්සේගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. මේ විනාශ වීම වලට ඉඩ දීලා වෙන ඕන දෙයකට විනාශ වීමට ඉඩ දීලා යනවනම් නොදැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ භාවනාදී වෙන වතුර වගේ හුලං වගේ එහාට මෙහාට දඟලනවා කියලා කියන්නේ මේ අනිත්‍ය බව වෙනස් වෙන බව සජීවීව පේන අවස්ථාවක් නේ. ඒක බාධා වෙන්න දෙන්න තු යන්නේ. ඒකට අවශ්‍ය දේ පේන. ඒ සඳහා න්‍යාය මූල ධර්මයේ සමීකරණය දැනගන්න ඕනේ මේ සිදුවෙන වෙනස සිදුවෙන එකකින් තව දෙයකට පෙරලෙන ගතිය කියලා කියන ලොකු ප්‍රගතියක්. ඒක බාධා කරන්න තු ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ප්‍රථම වශයෙන් භාවනාවකට පිවිසෙන්නේ කොහොමද? එය පවත්වාගෙන යාම සහ අවසන් කිරීම පිළිබඳව ගෞරවයෙන් පැහැදිලි කර දෙන මෙන් අයද සිටිමි. පොලිස් නිලධාරීන් විසින්. ඔය ඇත්තටම ඊයත් අදාප නිසා මේ ප්‍රශ්නේ විදි තිනවා අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ දීලා තියෙන මූලික උපදේශ පන්තිය මෙහෙට ඉස්සර පුළුවන් නම් ඇහිඳ සලස්සනවා ඊට පස්සේ මේ ආවට පස්සේ පරියංකයට වාඩි වෙන වෙලාවේදී පරියංකයට අදාළ ටික පොඩ්ඩක් මේ මෙහෙවීමක් වශයෙන් කරනවා සක්මනට අදාළ ටික සක්මන වශයෙන් කරලා අත්දැකීම් දවසක දෙක ගත්තට පස්සේ ඒ අත්දැකීම් හෙලි කරුවට පස්සේ කමඨාන සුද්ධ කරගත්තට පස්සේ ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ආධුනිකයෙකුට හොඳම වැඩේ තමයි මේ මූලික කමඨහන් දේශනාවට අනුකම් දෙන්න එක පැයක විතර දේශනාවක් නැත්නම් ඒක සඳහා ලියවපු පත්‍රිකා තියෙනවා. ඒක කියවලා බලලා ක්‍රියාවත් කෙරුවට පස්සේ තමයි භවනා සත්පන පරියන්කේ කෙරුවට පස්සේ කමඨහං සුද්ධ කිරීමේදී තමයි ඊටු ටික කරන්නේ. මේක හරියට සිංහල වෙදකම වගේ ලෙඩේ කිව්වට පස්සේ වෙහෙත් පන්තියක් දෙනවා. ඒ බෙහෙත බීවට පස්සේ ගුණාගුණ අහලා තමයි දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්නේ. එහෙම නැතුව මේ ටෙක්නිකල් රයිටින් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක වගේ ලියන්න බැරි එකම විශේෂ භාවනා විතරයි. මොකද ඒ තරම්ම විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. ඒ නිසා දැනට තියෙන උපදේශ ලින්ක් කරලා පුළු පුළුවන් විදියට භාවනාත් එක්ක සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරගනිමින් ඉදිරියට යන්නේක තමයි තියෙන ක්‍රමය අපිට දැන් දිතුරලා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි. පරයන්ක භාවනාවේදී ඉරියව්ව පිහිටවාගෙන මම දැන් මෙතන යනුවෙන් සිතා ආරම්භය ලබා ගතිමි. අද දින කෙසේ හෝ වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ සිත පිහිටවා ගැනීමට අදිෂ්ඨාන කරගත්ෙමි. හුස්ම රැල්ල නාසිකාග්‍රයේ බැඳෙන ආකාරයට සිත යොමු කෙරෙමි. තත්පර කිහිපයකට පසු සිත වෙනත් සිතුවිලි ඔස්සේ ගමන් කරන්නට විය. ඒවා අතීත සිතුවිලි හෝ අනාගත සිතුවිලි විය. සිත ඉවතට ගිය බවක් සිහිපත් විය. මූල කර්මස්ථානයට යා යුතු බව සිහිපත් විය. නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට සිත ගෙන ආවෙමි. ඒ තර්මක ආයාස කරවිය. සිත කයට ගෙන එන විට හදවතේ වේගය වැඩිවන බවක් දැනුනි. හුස්ම හිතාමතා වේගයෙන් ගැනීම. එලෙස ආයාස වූ බව තේරුම් ගතිමි. සාමාන්‍ය පරිදි හුස්ම වැටෙන ආකාරය බැලීමට උත්සාහ කළෙමි. මේ ආකාරයට සිත වරක මූල කර්මස්ථානයේ වරක වෙනත් සිතිවිලි දෙසටත් ගමන් කරයි. එහෙත් ද්වේෂයක් ඇති වූයේ නැත. සිත ඉවතට ගිය බව දැනගතිමි. හිත හුස්ම රැල්ලේ තබා ගැනීමට අපහසු වූ විට මම ඇස් පියාගෙන සිටින විට ඉදිරියෙන් පෙනෙන අඳුර මිශ්‍ර වූ ආලෝකයේ දෙසට හිත යොමු කරමි. එවිට ක්‍රම ක්‍රමයෙන් ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු විය. දිගුකලක් භාවනා කොට අත්දැකීම් නොමැති වුවත් සතිය පිහිටුවා ගැනීමේදී ලද අත්දැකීමක් ලෙස මෙය වාර්තා කරමි. අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙසක් දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ පුංචි කාරණා පණලා තියෙන බෑ ලොකු හානියක් වෙලා තියෙනවා. එකම වචනයක්වත් ආනාපාන විස්තර කරන්න පාවිච්චි කරන්නේ නැහැ. හිතවිලි ගැන විස්තර කරනවා. හිත ද්වේෂය ආවේ නැහැ කියලා අනම්මනම් විස්තර කරාට එකම තැනකවත් මූල කර්මත්තන්නේ පිනිච්ච හැටි මෙහෙමයි කියලා විස්තර කරන්න ගිහිල්ලා නැහැ. ඒක විස්තර කරපු දවසේ භාවනා ඍජු වෙනවා. ඒ නිසා මේ වල්පල් කතා කරන්න එපා. තමන් වුවමනාවෙන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒක දැකපු හැටි, ඒක විඳපු හැටි, ඒක අත්විඳු හැටි ලිව්වනම් ওই ප්‍රමාණය හොඳටම ඇති. නමුත් මේකේ ලියවිලා තියෙන අනවශ්‍ය දේ විතරයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ වැඩසටහනකට සහභාගී වූයේ ප්‍රථම වතාවටයි මා නැවත ගෙදර ගිය විට දිගින් දිගටම සතිය පවත්වා ගැනීම සඳහා උපදෙස් ටිකක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි දීර්ඝායුෂ වේවා මෙහි ඇවිල්ලා ආනාපානය කරනකොට සතිය පිහිටුව හැටි කොහොඳ වැටුණේ හැටි කිව්වද කියනවනම් මට කොහොමද කියලා දෙන්න පුළුවන් මෙහෙට සක්මන් කරනකොට වැටුණ හැටි කරපු හැටි කිව්වොත් නම් කියලා දෙන්න පුළුවන් ඒ මොනවාක්වත් කියන්නේ නැතුව මේ ඔලිම්පික් ගහන හැටි කියලා තියෙනවා මේ වෙලේ දුවලවත් ඉඳලා නැහැ ඉතින් කොහොමද මම උදව් කරන්නේ මේ වෙලේ දුවන්න. ඊට පස්සේ දිස්ත්‍රික්ක තරඟට ගිහිල්ලා ජාත්‍යන්තර තරඟට ගිහිල්ලා තමයි ඔලිම්පික් යන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදර ගිහිල්ලා කරන්න ඉස්සලා මෙහෙ කරන ටික අපි සාකච්ඡා කරනවා. එතකොට අරකට බාර කැපෙනවා. වන්දනීය පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සතියෙහි සිත පිහිටවාගෙන ගන්න හුස්ම අරහං පිට කරන හුස්ම අරහං යයි සිතුවොත් සතිය පිහිටවා ගන්නට හැකි වේද දිනපතා මට බුද්ධානුස්සතිය වඩන හේයින් මගේ සිත වැඩිපුර බුද්ධානුස්සතියට කැමැති. අරහං ගුණය මෙනෙහි කරන විට සිතට ලොකු සැහැල්ලුවක් දැනේ. ඔබ වහන්සේ කරුණාවෙන් මේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉතින් පබ්ලිෂ්ට් ජෝන් කියලා කතා කරාට හරියන්නේ නැහැ. පබ්ලිෂ්ට් පබ්ලිෂ් කියන්නේ දොන්නන් දොන් සිමන්නන් සිමන. ඒ නිසා වෙන් කරන්න වෙලාවක් බුද්ධානුස්සතියට වෙන් කරන්න වෙලාවක් අවශ්‍ය නම් ආනාපානෙට ඒක ලියලා ඒ දෙක වෙන් කරලා ඒ විදිහට මෙනෙහි කරන්න ආනාපානය කරලා බුදුහාරම කරගුණ මෙනෙහි කරන්නත් එපා. අනිත් එක ආනාපානය අවශ්‍ය නැහැ. අරහං ගුණයේ දිගේ යනවනම් ඒක දිගේම යන්න පුළුවන්. ඒකට ආයේ මේ වෙනමම ඒකට බුද්ධානුස්සති. ඒ සතිය තියෙන්නේ. සතිය වැඩෙන විදිහට කරන්න ආනාපානය කරලා <clears throat> වෙන නමක් වෙන සලකුණක් දානවයි කියලා කියන්නේ මනසට විකෘතියක්. පුළුවන් තරම් ප්‍රකෘති කරන්න මෙවැනි කෙනෙක් ආනාපාන ගැන කරතර වෙන්න ඕනේ නැහැ. බුද්ධානුස්සතියෙම වඩාම අත්දකින්න ස්වරූපයෙන් උනන්දු වෙන ස්වරූපයෙන් දිගට කරගෙන යන ප්‍රශ්නයක් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වරහන් ඇතුලේ ගමනක් යන විට අඩිය ඔසවනවා තබනවා යන්න හිතන්නට වෙලා ගන්නවා බැවින් යනවා යනවා කියා සිතමි ගමන් එසේ ගමන් කිරීම සුදුසුද ඔබ වහන්සේට බුදු බවම ලැබේවා. පුළුවන් තරම් සරලකරනද තමන් මෙනෙහි කරන දේ වැටහෙන දේ වෙන්න ඕන. ඒක නිසා තමන්ට ඕන දේ මෙනෙහි කරන්නේ නැතුව එතකොට කොයි යන්ත්‍රය යනවද දන්නේ වම දකුණු වශයෙන් මෙනෙහි කරන හොඳටම ඇති මේ සක්මන. ඉතින් මම හිතනවා අපි මෙතනින් නැත කරන්න වෙනවා. තව ප්‍රශ්න කීපයක් ඉතුරුලා තියෙනවා මයිකල්. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් කිරීමෙන් පසු භාවනාවකට වාඩි වූ කල වම්පස නාසයේ මුල වාතය ඇතුල් වීම පිටවීම හොඳින් දැනේ. කෙටි හුස්ම දිග හුස්මද හඳුනාගත හැක. නමුත් වරින් වර පපුව ඉදිරියෙන් වාතය කැරකෙන බවක් දැනේ. එවිට නාසය දෙස කිසිත් නොදැනේ. වාතය ශරීරයට ඇතුල් වීම පිටවීම තුල සිත යොදවා විනාඩි 45ක් පමණ සිටිය හැක. වරහන් ඇතුලේ දාලා තියෙන පස්පවින් තොර අයකි කියලා. සක්මන් කිරීමේදී දකුණ වම වශයෙන් ව්‍යායාම වශයෙන් ගමන් කරනවා 70 ඉක්ම වූ ආච්චි කෙනෙක් මම. තවමත් සතියෙන් gedara වැඩ කරගන්නවා. මරණය ළඟ ළඟම ඇති බවක් සිතමින් හැකි පමණින් අනුන්ට උපකාරකමින් කරමින් සතුටින් ජීවත් වෙනවා. ඔබ වහන්සේගෙන් ගෙන චතුරාර්ය සත්‍ය පැහැදිලි කර දෙන මෙන් යථාර්ථහත්ව ඉලා සිටිමි. මේ මේ ආනපානේ හරි සක්මන හරි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍යයට යන්න තියෙන්නේ. ඒක ඔලිම්පික් ගහන්න බෑ. දැන් කරන්න තියෙන්නේ ආනාපාන ටිකක් සක්මන් භාවනා ටික පුළුවන් තරම් කරගන්න. ඉතින් මොහොම මැරෙන බව දන්න කෙනෙකුට නම් ඉතින් දැන් ඕවර් ටයිම් කරන්න අනම්මන මොකුත් නැහැ. දැන් තියෙන ඉතින් යන ගමනනේ වැඩි වෙලාවක් සක්මන්ට පරියන්කට දාන්න. මම හොඳට කියනවා ආච්චි අම්මට සක්මන ටිකක් වැඩිපුර කරන්න මම තව අවුරුදු 10ක් බෝනස් එකක් දෙන්න. ෂුවර්. සක්මන් භාවනා කරන්න තිරියම් කරලා ගන්නවා. ඒක නිසා දුරට සක්මන් කරන්න වම දකුණ වශයෙන්. වෙන මොනවාක්වත් ඔලුවට ගන්න එපා. එතකොට මට ස්තුති කරා දවසට ඇවිල්ලා දැන් වයසට යෑම නතරලයි කියලා. එනිසා චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කරන්න එපා. මේ ඉදිරියදා කරන හුස්ම රැල්ල සහ වම දකුණ ගැන කල්පනා කරන අපි බොහොම සතුටුයි. වයසක අය සක්මන් කරනවා දැකේ. ඊළඟ ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සමත භාවනාව හරහා ලබා ගන්නා පරිපන්ත ධර්ම 6 හයෙන් තොර උපචාර සමාධිය නිසා නීවරණවල බලපෑම අඩු සමත යානිකයාට වඩා කෙලින්ම විපස්සනාව ආරම්භ කරන සුද්ධ විපස්සකයා සෑම ඉරියව්වකම නොකඩවා සති සම්පජාන්‍ය දෙක පැවැත්විය යුතු නිසා එය දුෂ්කර වුවත් අපහසුවත් කාර්යයක් බව කියවා ඇත උදාහරණ වශයෙන් දාලා තියෙන්නේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේගේ ආනාපාන සති භාවනා පොත. ඒ අනුව සුද්ධ විපස්ස විපස්ස විපස්සකයාට සමත භාවනාව මුල් කරගෙන භාවනාව ආරම්භ කරන සමත යානිකයාට ලැබෙන විශේෂ ලාභයක් ලෙස උපචාර සමාධිය පෙන්වා දී ඇත. විපස්ස විපස්සකයා දිගින් දිගටම ආනාපාන සතියට සිත යොදා භාවනා කරන විට ක්‍රමෙන් සමාධිය සිත තුළ ඇතිවි නීවරණවල බලපෑම සංසිඳි විපස්ස විපස්සකයාට විපස්සනා සමාධිය ඇතිවන බව කියැවේ. නමුත් මේ උපචාර සමාධිය ඇති කර ගැනීමට වඩා දුෂ්කර බව දැක්වේ. ඒ අනුව සමත යානිකයෙකුට අබුද්ධෝපා අබුද්ධෝපාද කාලයකදී වද උපචාර සමාධිය වඩාගත හැකි නිසා සමත භාවනාවෙන් ලැබෙන බව එම සමාධිය වඩා නිහසියෙන් වැඩෙනු ඇතැයි හැඟේ. ඒ නිසා ඒ අනුව නොගොස් විපස්සනාවටම යොමු වී සිටීමේ ප්‍රතිලාභ අපට නැවත මතක් කර දෙන්නේ නම් මැනවි. නෑ එහෙම කාටවත් කවුරුත් යොමු කරන්න බෑ දෙකම කරලා බලන්න වඩා ඕජාව තියෙන එක දිගේ වඩා පහසුව තියෙන දිගේ යනවා මිසක්කා පොදුවේ කාටවත් එහෙම කියන්න බෑ හැමතේ කරන්න විපස්සනා කරන්න බෑ සතිය කරන්න කියලා නම් කියතේ ඒ ප්‍රශ්න මොන්නම දෙයක්වත් ඉන්නේ සතියට අදාළව ප්‍රශ්නයක් ඔක්කොම ප්‍රශ්න ඉන්නේ මේ සමත විපස්සනා දෙකට කඩා ගන්නවා පස්සේ ඒ නිසා සතිය ඉස්සර කරන්න කවදාකවත් ප්‍රශ්නයක් වර්ණ ගන්නවත් බෑ ඊළඟ ප්‍රශ්නය අතේ පූජනීය ගරුතර ස්වාමින් වහන්ස පරයන්කේදී නාසිකාග්‍රයට හිත යොමු කරමි සතිමත්ව බලා සිටිමි සිතුවිලි වලට සිත යනු දකිමි සිතුවිලි වලට හිත යනු දකිමි නැවත නාසිකා නාසිකාග්‍රයට එමි. මේ කිහිප වාරයක් සිදුවන විට එක පාරටම විශාල ට්‍රක් රථයක් වේගෙන් පසු කර යන විට ඇහැරෙනවා, තිගැස්සෙනවා වගේ නැවතත් සතිමත් වේ. නිින්ද ගිහින් සිටියේද නැත. ආපස්සට සිතා බලන විට ඒ අවදි වීමට තිගැස්මි තිගැසීමට පෙර තිබූ සිතිවිලි මතක නැත. සමහර විට විකාර දෝ සිතේ. ඒට පෙර සතියෙන් සිට සිතිවිලි ආවිට ඒවා තේරුමක් ඇති ඒවා වුවත් වූ ඒවා වූ අතර මේවා කොහේ සිට ආවාදයි සිතේ. සිත નિરાයාසයෙන්ම නැවත සතිමත් වන අවස්ථාවක්ද ඒ. මේ දෙය නිතර නිතර වී ඇත. ඒ පළවෙනි කොටස. දෙක පැයක පරයන්කයක කිසිම සෙලවීමක් නැතුව සිටිය හැකිය. බොහෝ පැයේ පරයන්කවල වේදනාව ප්‍රශ්නයක් වන්නේ නැත. තුන්වන කොටස වේදනාව අධික ලෙස දැනෙන විට එයට හේතු වන ධාතු ගැන සිතා බලයි. තදින් පේශී ඇදීම තද වී ඇති බාහුවක අධික දැවිල්ල උෂ්ණත්වය ආදිය එසේ බලන්නට උත්සාහ කරමි. එහෙම කළාම සතිය බිඳින්නේ නැහැ. එහෙම බැලුවාට කමක් නැද්ද? ඊළඟ කොටස ඉහත ආකාරයට වේදනාවට හේතු වන ධාතු කෙසේ වැඩ කරනවා ඇද්දැයි සිතන විට රුධිර ගමනය නාඩි දැනේ. නමුත් ඒ වේදනා දැනෙන තැනින් නොවේ වෙනස්ම තැන්වල සාමාන්‍ය නාඩි බලන තැන්වලත් නොවේ එවිට ඒවා බලමි වේදනාව නැතිවන්නේ නැත නමුත් මෙසේ දිගටම පැයක් සිටිය හැකියි අවසාන කොටස ප්‍රශ්නයක් වී ඇත්තේ පැයක පරයන්කයක සිටීමට තව භාවනා මට තව භාවනා කරුවන් සමග වාඩි වී සිටිය යුතු වීමයි. තනියෙන් ඉඳගත්ොත් මේ වීරිය නැහැ. ඉක්මනින් නැගිටින්නට සිතෙනවා. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. කොයි කොයි ක්‍රමයකට හෝ දීලා විදිහට සතිය වැඩිම සඳහා කළ යුතු හැම දෙයකම ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඒ නිසා මුලින්ම පිරිසක් එක්ක ඉඳ වෙයි. නමුත් ආර්ය පරිශ්‍රණය තේරුම් ගත්තට පස්සේ තනියම හිටියත්, පිරිසි හිටියත්, හිතවිලිවල හිටියත්, වේදනාවල හිටියත්, මූල කර්මත්තන්හි හිටියත් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මූලික ප්‍රදේශික කරන්න තියෙන්නේ සතිය වැඩි වීම සඳහා උපස්ථානේ අනුග්‍රහය දිගටම කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට ටික වේලාවක් යන විට ඉතා සැහැල්ලු ස්වභාවයක් දැනේ. ඉන්පසුව ඇස් වසා ඇති නිසා කළුවර බවක් ඇතිමුත් ආලෝක වලල්ලක් ළඟ සිට දුරට ගමන් කරයි. මේ නැවත නැවත සිදුවේ. මේ ගැන පහදා දෙන්න. ඔය ඒක ඒ බාහිරේ පේන දේවල් තියෙද්දී තමන් ගත කළ අරමුණ සතියට මුල් කරගත් අරමුණට සාපේක්ෂව විස්තර ඉදිරිපත් කරන එක පේන්නේ නැත්නම් කෙලෙස් නැහැ කියලා හිතාගන්න. ආයේ මොන අරමුණ තිබුණත් හැකි වෙලාවක මූල කර්මත්තාණ්ඩ හිත දාන්නෝ පේන ආලෝකෝ සෑහළු ගති හැම එකකින්ම අර මූල කර්මත්තාණ්ඩ සම්බන්ධ වෙන්න තියෙන බාධාවක් හැදුනොත් ඒක බාධායි. ඒ නිසා හැම වෙලාවෙම සාපේක්ෂව කතා කරන්න මූල කර්මත්තාණ්ඩ. අනිසෝ කතා නොකරුවට ප්‍රශ්න නැහැ. ඒ මූල කර්මත්තානේ සිද්ධි වැට කොහොමද ඒක දිගට වෙන්නේ කියලා බලන් හිටියොත් තමන්ට තේරෙයි බාලෙන් පේන හැම දෙයකින්ම කරන්න එකට බාධා කරන එක. ඒක ගැන විස්තර කෙරුවොත් මූල කර්මත්තාන්ට ආනදර කරා වෙනවා. හැකිතාක් දුරට රචනයේදී මූල කර්මත්තාන්ට සාපේක්ෂව විස්තර ඉදිරිපත් කරන්න අනිත්‍යව මේ එච්චර යාළු වෙලා එන දේවල් නෙමෙයි අරියාදුවට එන දේවල්. ඒ නිසා මූල කර්මත්තානේ මුල් කරලා විස්තර කර ඉදිරිපත් කරනවා නම් සැකදුර වෙයි කියලා මට හිතෙනවා. අවසාන ලිඛිත ප්‍රශ්නය ඒ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ Dear Venerable Sir I will describe various meditation experiences from this weekend and respectfully seek your advice. One. I would like to say if he or she can give the last best one that will, that will uh, give the picture. If I am going to explain number of events, it won't make any sense. So uh, select the, the best one according to that writer, but he or she experience that will give a cut across. Rather than giving last letter also the same, number of events, but I need the best, then I can answer. So can, she can select. Third, uh, third event, third event, yes. Third one, okay. Uh, so this is the best experience of her. Uh, while observing the in-breath and the out-breath and diligently I stay with the breath, sometimes more gross, sometimes very fine, then my mind is drawn to heavy perspiration. A little later, my body feels cold and dry, although the environment has not changed. Next, my attention observes my heart beating in my chest so clearly. I can feel its shape inside. Next, my attention automatically returns to my in and out breath and I am no longer able to feel my heart. I tried, I realize I can't stay focused of uh, two things at the same time. Next, automatically my attention is drawn to the blood flowing like waves through my hands. Next, I observe the blood flowing in my lower legs. Next, I observe my breathing. In these examples, my attention goes here and there without conscious effort. Suddenly, I came out of sati and I was not able to regain it, I didn't know what to do. So I got up and moved to a side. I remembered the advice you gave and was able to observe anicca. But then I was not an automatic it was not an automatic observation, direct knowledge. It was based on your advice the, here the all the experience explain something within the body, so your mindfulness is intact. Whenever this experience happen, give the priority to the primary object, all the others keep it in the as secondary. When and where possible, come back to the primary object so that your path will be clear. But if the other objects are prominent, just observe as if like a normal guest and the chief guest you must always keep the chief guest in the priority. Then you can be happy because all the time mindfulness is there. Never mind, that unconscious will come whenever you become conscious about the known thing. Ultimately, you will be driven to the unknown. That is the final gain of your meditation. So, be aware of the what is known. With respect to the known, unknown will be coming. That is not you. That is something endowment. That is something you earn. Don't interfere with that. Be aware of the known and definitely you are leading to the unknown, more and more. Okay, you're right. So, අපි පැය දෙකක් විතර අරන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ පැය භාගයක විතර විවේකයට පස්සේ ධර්ම දේශනාව පටන් ගන්න. එකඟයි. ඒක නිසා කීයද වෙලාවද? 3. 3යි. අපි 3:00මාරට ධර්ම දේශනාව පටන් ගන්නවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම ලියලා තිනව හොඳයි. කාටද අහගෙන ඉන්න කටියට ප්‍රොජෙන වෙනවා. මූලිකාය කරුණාකරලා මූලික උපදෙස් පන්ති ගෙනියන්න ගෙනියලා නැවත ඒක කියවලා නැවත නැවත කරන්න මේ විදිය පුළුවන් තරම් සම්බන්ධ වෙන්න ධර්ම සාකච්ඡාවකට. තෙරුවන් සරණයි.